අද අපි කතා කරන්න යන්නේ අපේම හිත ඇතුලේ සිද්ධ වෙන පුදුමාකාර ඒ වගේම හරිම සියුම් ක්‍රියාවලියක් ගැන. අපිට ලැබුණු සතිපට්ඨානය පිරිබඳ සිංහල මූලාශ්‍රයක පිටු 186 සිට 211 දක්වා කොටසක් තමයි අපි මේකට පදනම් කරගන්නේ. ඔව්. මෙතනදී අවධානය යොමු කරන්නේ අපි ඇයි දේවල් වලට ඇලෙන්නේ, ගැටෙන්නේ. ඒකට හේතු වෙන අපේම චේතනා සහ සිතුවිලි. ඒ කියන්නේ විතර්ක. ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැනයි. හරියටම මේ මූලාශ්‍රවල තියෙන ලොකුම පණිවිඩය තමයි අපේ ප්‍රශ්නවලට හේතුව තියන්නේ එලියනවේ කියන එක. ආ. ඒක ඇතුලේමයි තියෙන්නේ. ඇතුලේමයි. ඒ ලෝකේ අපි දකින විදිහ සහ ඒකට ප්‍රතිචාර දක්වන විදිහ තමයි ප්‍රශ්නේ. ඒකට මූලික වෙනවා හිතේ ඇතිවෙන හරිම සියුම් ක්‍රියාවලි දෙකක්. එකක් චේතනාව, අනික විතර්කය. අපේ ජීවිතේ නියමුවන් දෙන්න වරේ. ඔව් ඒ දෙන්න තමයි. ඉතින් අපි බලමු මේ නියමුවන් දෙන්නව තේරුම් අරගෙන එයාලව කලමනා කරන හැටි. මම මේ මූලාශ්‍රය කියවගෙන යද්දී මාව මුලින්ම නැවතුනේ එක වාක්‍යයක් ළඟ. හරිම ප්‍රබලයි. චේතනාව තමයි කර්මය. ඔව් ඒක සරල වචන ටිකක් වුණාට ඒකේ තියෙන බරපතලකම ඒ කියන්නේ අපි ජීවිතේ සම්පූර්ණ වගකීම අපි අතේ තියෙන කෙනේ දෙකින් චිය වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි මේ ගමනේ පළවෙනි සහ වැදගත්ම පියවර. චේතනාව කියන්නේ නිකම්ම හිතෙන අදහසක් නෙවෙයි. ඊට වඩා ගැඹුරුයි. ගොඩක් ගැඹුරුයි. ඒක තමයි අපිව ක්‍රියාවකට පොළඹන. අර එන්ජින්ම. හිතන්නකෝ කෙනෙක් රස්සාවකට යනවා. ඒකට යන්න කලින් මම යා යුතුයි කියන චේතනාව හිතේ ඇති වෙනවා. ඔව්. ඒ චේතනාව තමයි යාව ඇඳ පැලඳගෙන වාහනෙට නග්ගලා රස්සාවට අරන් යන්නේ. හොද නරක හැමදේටම මේක පොදුයි. ඒ නිසා තමයි මූලාශ්‍රය කියන්නේ චේතනාව තමයි කර්මය කියලා. හැබැයි මේ චේතනාව ඇති වෙන වෙලාවේදී ඒක අපිට දැනෙන්නේ හරිව සාධාරණ හොඳ දෙයක් විදිහට නේද? මූලාශ්‍රයේ තියෙනවා කරන කලට පව් මීරිය මීසේ කියලා. ඒ වෙලාවේදී ඒක හරිම මිහිරි. ඔව්. ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. කිසිම කෙනෙක් මම දැන් නරක වැඩක් කරන්න යන්නේ කියලා හිතාගෙන අකුසල චේතනාවක් ඇති කරගන්නේ නැහැ. නෑ නේද? නෑ. ඒ මොහොතේ ඒ චේතනාව හරිම ආකර්ෂණීයයි. ඒකට හේතුව තමයි සංඥාව. සංඥාව කියන්නේ අපේ හිතේ තියෙන අර recognition software එක වගේ දෙයක්. හඳුනා ගැනීමේ මෘදුකාංගය. ඔව්, අපි යමක් දැක්ක ගමන් ඒක මොකක්ද කියලා ලේබල් කරනවා. මේක ලස්සනයි, මේක රසයි, මේක අනතුරුදායකයි වගේ. මේ ලේබල් එක මත පදනම් වෙලා තමයි අපේ චේතනා හැඩගැහෙන්නේ. ආ, හරි. ඉතින් රසවත් කෑමක් දැක්කම සංඥාව ඒක රසවත් කියලා ලේබල් කරනවා. ඊළඟට මේක කන්න ඕන කියන චේතනාව ඇති වෙනවා. ඒ මොහොතේ හරිම සාධාරණයි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ අපේම චේතනාවන් අපි උගලක හිර කරනවා නම් අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ? හැමදේටම ප්‍රතික්‍රියා නොකර ඉන්න එකද විසඳම? නෑ. මූලාශ්‍රවල අපන්නක ප්‍රතිපදාව කියලා දෙයක් ගැන කතා කරනවා. ඒකෙන් මේකට උත්තරයක් දෙනවද? ඔව්. ඒකෙන් දෙන්නේ හරිම ප්‍රායෝගික උත්තරයක්. අපන්නක ප්‍රතිපදාව කියන්නේ අන්ත දෙකට නොගිහින් මැදින් යන එක. මැදමාවත. ඔව්. ඒකාන්තයක් තමයි දෂ්ට කරන සර්පෙක් වගේ හැමදේටම ක්ෂණිකම ප්‍රතික්‍රියා කරන එක. අනෙක් අන්තය තමයි මලමිනියක් වගේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව අක්‍රිය වෙන්න එක. ඒ දෙකම හරියන්නේ නැහැ. දෙකම වැරදි. නකන මාවත තමයි සිහියෙන් යුතුව, නුවණින් යුතුව ප්‍රතිචාර දැක්වීම. මේක පැහැදිලි කරන්න මූලාශ්‍රයේ අපන්නක ජාතක කතාව පාවිච්චි කරනවා. ආ විලඳ නායකයන් දෙන්නෙක් කාන්තාරියක් තරණය කරන කතාව නේද? ඔව්. බෝසතාණන් සහ දේවදත්ත කියන විලඳ නායකයන් දෙන්න දේවදත්තගේ කණ්ඩායම ඉස්සරහින් යනකොට යක්ෂයෙක් ලස්සන මිරිඟුවක් මවනවා. නෙළුම් මල් පිපිච්ච වතුර පිරුණ විලක් වගේ. හරිම ආකර්ශනීයයි. ඔව්. ඒක දැක්ක ගම දේවදත්තගේ කණ්ඩායම රැවටෙනවා. අන්න ඉස්සරහ වතුර තියෙනවා අපි ළඟ තියෙන වතුර ටික විසි කරලා දාලා සැහැල්ලුවෙන් යමු කියලා හිතලා ෂෙනිකව පරීක්ෂා නොකර වැරදි තීරණයක් ගන්නවා. ඒක හරිව රසවත්. මොකද දේවදත්ත රැවටෙන්නේ බය හිතන දෙයකට නෙවෙයි හරිම ආකර්ශනීය දෙයකට වතුර තිනව කියන පොරොන්දුවට. ඔව් ඔව්. ඒක අද කාලේ අපි රැවටෙන දේවල් වලටත් සමානයි නේද? ෂණික සතුටක්, ලේසි විසඳුමක් වගේ පේන දේවල් වලට තමයි අපි ඉක්මටම හසු වෙන්නේ. අර get rich quick ව්‍යාපාර වගේ. හරියටම. දවස් 7න් කෙට්ටු වෙන ක්‍රම. ඔව්. ඒ වගේ දේවල්. ඒක තමයි නූතන ජීවිතයට තියෙන සම්බන්ධය. හැබැයි බෝසතාණන් නෙමෙයි. එතුමාගේ කණ්ඩායමටත් අර මිරිංගුව පේනවා. නමුත් ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ නැතුව එතුමා ඒක පරීක්ෂා කරනවා. නුවණින් විමසනවා. ඔව්. මේ වෙලාවේ මෙහෙම වැස්සක් වහින්න විදිහක් නැහැ මේ වගේ තැනක නෙළුම් පිපෙන්න විදිහක් නැහැ මේක මායාවක් වෙන්න ඕන කියලා නුවණින් විමසලා තමන් ළඟ තියෙන වතුර ටිකත් පරිස්සම් කරගෙන තමන්ගේ කණ්ඩායමත් බේර ගන්නවා. ඉතින් පණිවිඩය තමයි අපේ දෛනික ජීවිතේ මුණ ගැසෙන මිරිඟු වලට ක්ෂණිකව ප්‍රතිචාර නොදක්වා ඉන්න කියන එක. ඔව්. ඒ කියන්නේ අපේ හිතේ ඇතිවන ආකර්ෂණීය සංඥාවලට නුවණින් විමසලා බලන්න කියන එක. මෙන්න මේ කාරණය අද කාලෙට අතිශයින්ම වැදගත්. මොකද අපි ජීවත් වෙන්නේ ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ලෝකයක. හැමදේම ඉක්මනට ඕන. මූලාශ්‍රවල තියෙනවා හරිම ප්‍රබල කතාවක්. ක්ෂණික කිරීමෙන් වෙන්නේ සංසාර චක්‍රය වේගෙන් කැරකෙන්න පටන් ගන්න එක කියලා. ඔව් ඒක හරිම ගැඹුරුයි. ඒක ටිකක් පැහැදිලි කරමුද? ඇයි එහෙම වෙන්නේ? ඒයි සංසාර චක්‍රය වේගවත් වෙන්නේ මොකද හැම ක්ෂණික ප්‍රතිචාරයක්ම අලුත් චේතනාවක් අලුත් කර්මයක් නිර්මාණය කරනවා. හිතන්නකෝ සමාජ මාධ්‍ය ගැන. හොඳම උදාහරණයක්. පෝස්ට් එකක් දැකලා තරහින් කමෙන්ට් එකක් දානකොට ඒක එක චේතනාවක්. ඒකට එන රිප්ලයි එකට ආයෙත් ප්‍රතිචාර දක්වනකොට ඒක තව චේතනාවක්. මේක හරියට පොඩි පොඩි ගිනි පුපුරු ගොඩක් එක දිගට ඇති වෙනවා වගේ. චක්‍රේ හිමින් කැරකෙන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ. ඉස්සර මිනිසුන්ට තිබුණු දීර්ඝායුෂ නැති වෙලා කෙටි ආයුෂ ඇති වෙන්නත් මේ ක්ෂණික කිරීම හේතුවක් වුණා කෙරත් මූලාශ්‍රයේ තියෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ වේගය අඩු කරලා හැමදේම දිහා ටිකක් විමසිල්ලෙන් බලන එක තමයි විසඳුම. ඔව්. සාඤ්ඤාව කියන්නේ ඝන යථාර්ථයක් නෙවෙයි. ඒක මරීචිකාවක්. ඒ කියන්නේ මිරිඟුවක් වගේ දෙයක් බව තේරුම් ගැනීම. ඒක දැක්ක ගමන් ඒ පස්සේ දුවන්නේ නැතුව. බෝසතාණන් වගේ නතර වෙලා බලන එක. හරියටම. මේක ඇත්තද? මේක මට හිත කරද කියලා විමසන එක. ඒකට තමයි වේගය අඩු කරන්න ඕන. හරි. එතකොට මේක කරන්න ක්‍රමානුකූල මාර්ගයක් තියෙන්න එපයි. එක රැයකින් පැවිදි වෙනවා වගේ දෙයක් නෙවෙයිනේ මේක. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කොහොමද මේ ගමන පටන් ගන්නෙ? ඔව් මූලාශ්‍රවල ඒක හරීම ක්‍රමානුකූලව අධියරෙන් අධියර පැහැදිලි කරනවා. පළවෙනි අධියර තමයි කුසල් සහ අකුසල් එව නැත්තම් හොඳ සහ නරක වෙන්කර හඳුනා ගැනීමේ දැඩි වෙහස. කළුයි සුදුයි වෙන් කරනවා වගේ. ඔව්. ඒකට ලොකු වීරියක් ශක්තියක් අවශ්‍යයි. මොකද අපේ හිතේ තියෙන පුරුදු එක්ක සටන් කරන්න වෙනවා. අවුල් වෙච්ච නූල් බෝලියකින් ලෝභ, ద్వේෂ, මෝහ කියන ගැට ලිහනෝ වගේ වැඩක්. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? කළුයි සුදුයි වෙන් කරගත්තට පස්සේ ඊළඟ අධියර ඊටත් වඩා සියුම්. එතනදී කරන්නේ හොඳ දේවල් වලින් ඊටත් වඩා හොඳ දේවල් වෙන් කරගන්න එක. ආ අර සුදු පාට ඇතුලේ තියෙන විවිධ shades of white හඳුනා ගන්නවා වගේ. හරියටම ඒක තමයි. උදාහරණයක් විදියට දන් දෙන එක හොඳයි. හැබැයි කිසිම බලාපොරොත්තුවක් නැතුව මෛත්‍රියෙන් දන් දෙන එක ඊටත් වඩා හොඳයි. මෙතනදි වෙන්නේ හිත තවත් පිරිසිදු වෙන එක. එතකොට අවසාන අධියර. අවසාන අධියර තමයි උපේක්ෂාව. මෙතනදී අර කලින් තිබුණු දැඩි උත්සාහයත් අතහැරිනවා. හොඳ නරක වෙන් කරන්න, හොඳ දේවල් තෝරගන්න දරපු වීරියත් අතහැරිලා සිදුවන දේ දෙස නිකම්ම බලා සිටින්නටත් දෙකටපත් වෙනවා. ඒක මටමකෝ කියන ගතිය නෙවෙයි හැබැයි. කොහෙත්ම නෑ. මේක ගැඹුරු සමබරතාවයක්. සිදුවන දේ ඒ විදියටම ලේබල් නොකර, විනිශ්චය නොකර දකින්න එක. ඉතින් මේ මාර්ගය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ටත් විවෘතයි කියන එක තමයි මෙතන තියෙන බද්දගත්ම පණිවිඩය. එදිනෙදා වැඩ කටයුතුත් එක්ක මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? ඒකටත් මූලාශ්‍රවලම විසඳුමක් දෙන. දිනපතා ජීවිතයේ කඩිමුඩියත් එක්ක මේ වගේ ගැඹුරු වෙනසක් කරන එක අමාරු නිසා කෙටි කාලීන භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන එක හොඳ ආරම්භයක් විදිහට පෙන්වා දෙනවා. පරිසරයෙන් ටිකක් ඈත් වෙලා, ඔව් දවස් කීපයකට හරි ගිහි ජීවිතයෙන් ඈත් වෙලා සීලේක පිහිටලා භාවනා කරනකොට හිතේ වේගය අඩු වෙනවා. අර අපි කලින් කතා කරපු චේතනාවල ස්වභාවය පැහැදිලිව දකින්න පටන් ගන්නවා. ඒක තමයි මේ පරිවර්තනයේ ආරම්භය. හරි. එතකොට චේතනාව කියන්නේ ක්‍රියාවට පොළඹවන අභ්‍යන්තර බලවේගය. ඒකට අමුද්‍රව්‍ය සපයන්නේ අපි සිතුවිලි. එහෙම නැත්නම් විතර්ක වෙන්න ඇති. ඔව්. මූලාශ්‍රවල මේ සිතුවිලි ක්‍රියා කරන විදිහ පැහැදිලි කරන්න අපූර්ව කතාවක් යොදා ගන්නවා නේද? දුටුගමන රජතුමාගේ රුවන්වැලි සෑය පිරිමඳ කතාව. ඔව්, ඒකෙන් මනසේ ක්‍රියාකාරීත්වය ගැන හරිම අපූර්ව දෙයක් කියවෙනවා. මෙතනදී සංස්කාර කියන වචනේ පාවිච්චි වෙනවා. ඒක හිතන්න පුළුවන් අපේ මනසේ ඉන්න නිර්මාණ අධ්‍යක්ෂකවරයා වගේ. Creative director. ඔව්. යාට ලැබෙන තොරතුරු ටික අරගෙන හිස්තන් පුරවලා ලස්සන කතාවක් හදනවා. හැබැයි ඒ කතාව හැම වෙලෙම ඇත්තම නෙවෙයි. දුටුගැමුණු රජතුමා මරණාසන්නව ඉන්නකොට රුවන්වැලි සෑය හදලා ඉවර නෑ. හ්ම්. නමුත් රජතුමාට ඒක සම්පූර්ණ කරපු විදිහට දකින්න ඕන වුණා. ඉතින් නිලධාරීන් කරන්නේ නිම නොකල දාගැබ උණබම්බු වලින් හදපු සැකිල්ලකින් වහලා ඒක සුදුරෙදි වලින් ආවරණය කරලා සම්පූර්ණ දාගබක් වගේ පෙන්වන එක. ඒ කියන්නේ අපි ඇත්තතම දකින්නේ යථාර්ථය නෙවෙයි. අපේ මනසේ ඉන්න නිර්මාණ අධ්‍යක්ෂකවරයා හදපු සංස්කාර කරපු දෙයක්. හරියටම මේක හරියට Instagram ලගේ දකින්න perfect life එකක් වගේ. ඔව් ඒක හොඳ උපමාවක්. අපි දකින්නේ ලස්සනට හදපු සුදුරෙද්දෙන් වහපු පිටත විතරයි. ඒක පිටිපස්සේ තියෙන අවුල් නිම නොකල ගොඩ නැටලිලා අපි දකින්නේ නැහැ. අපේ මනසත් අපිට පෙන්වන්නේ අන්න ඒ වගේ Instagram version එකක්. දාග බෙදි කිරීම ගැන තවත් ප්‍රබල උපමාවක් තියෙනව නේද මූලාශ්‍රවල. තායිලන්තයේ සර බුරුමේ අතර තරගයක් ගැන. ඔව් ඒකිනුත් පැහැදිලි කරන්නේ මේ අදහසම තමයි. කතාවට අනුව බුරුමයයි තායිලන්තයයි අතරේ දාගබක් හදන්න තරගයක් තියෙනවා. බුරුම ජාතිකයන් හරිම ඉවසීමෙන් ගඩොලින් ගඩොල තියලා හෙමින්. නමුත් ශක්තිමත්ව. ඔව් ශක්තිමත් ස්තිව දාගබක් හදනවා. හැබැයි තයි ජාතිකයන් කරන්නේ උණ බම්බු වලින් ලොකු සැකිල්ලක් හදලා ඒක සුදු රෙද්දෙන් වහලා දවස් දෙකකින් වැඩ ඉවර කරනවා. පිටවින් බලනකොට හරිම ලස්සනයි. වේගවත් තරංගයේ දිනන්නෙත් එයාලා. එයාලා දිනනවා. අපේ විඥාණය, ඒ කියන්නේ දැනගැනීමේ ක්‍රියාවලිය ක්‍රියා කරන්නේ අර තයිදාගබ වගේද? බොහෝ වෙලාවට එහෙමයි අපේ විඥානය කැමති වේගවත් ආකර්ශනීය ලේසි විසඳුම් වලට හරියක් නැතත් ඉක්මනට හදාගත්ත මායාවකට ඒක තමයි තයිදාගබේ හැබැයි විපස්සනා භාවනාව කියන්නේ අර බුරුම ජාතිකයන් වගේ ඉවසීමෙන් gadolin gadola ඇත්තටම ඇතුලේ මොකක්ද තියෙන්නේ කියලා හොයන ක්‍රියාවලිය. ඒ සුදුරැද්ද අයින් කරලා ඒ පිටුපස ඇති යථාර්ථය දකින්න එක. ඒකට ඉවිසීම අවශ්‍යයි, කාලය අවශ්‍යයි. අනිවාර්යෙන්ම. ඉතින් මේකෙන් කියවෙන්නේ අපේ මනස වේගවත් ජයග්‍රහණය වලට කැමති හරියට අර තයිදාගබ වගේ ඒත් සැබෑ පරිවර්තනය තියෙන්නේ වේගී නෙවෙයි අව්‍යාජ භවේ. ඒ කියන්නේ හිත හදනකොට ඉක්මනට වැඩේ ඉවර කරන කොන්ත්‍රාත්කරුවෙක් නොවි. gadolin gadula තියෙන ශිල්පියෙක් වෙන්න කියන එක. ඒක තමයි හරය. හරියටම ඒකයි. එතකොට මේ හැම දෙයකින්ම භාවනා කරන කෙනෙකුට එහෙම නැත්නම් මේ මාර්ගය යන්න උත්සාහ කරන කෙනෙකුට ගත හැකි පණිවිඩය මොකද්ද මූලාශ්‍රවල කම්මැලි යෝගාවචරය ගැන සැර විවේචනයක් තියෙනවා. ඔව්. ඒකෙන් මොකද්ද අදහස් කරන්නේ? ඒක ඇත්තටම තමන්ගේම මනස ගැන ක්‍රියාශීලීව ගවේෂණය කරන්නක කරන ආරාධනාවක්. මනස කියන කතා නිකම්ම අහගෙන ඉන්නේ නැතිව ඒව ප්‍රශ්න කරන්නට අපව පොළඹවනවා. ඒ කියන්නේ මනස කියන්නේ හරිම දක්ෂ කතන්දරකාරයෙක්. දක්ෂ කතන්දරකාරයෙක් විඥානීය උත්සාහ කරන්නේ හැමදේම ස්ථිර, සුවපහසු, වෙනස් නොවන දෙයක් විදිහට පෙන්වන්න. විනාඩි 10ක් හුස්ම දිහා බැලුවා කිසිම වෙනසක් වුණේ නැහැ. හැමදාම එකම හුස්ම. කියස මනස කියනකොට අන්න ඒක තමයි විඥානය අර තායි දාගෑව වගේ මායාවක් මවන අවස්ථාව. ඔව්, ඒ මායාව මවන අවස්ථාව. විනාඩි 10ක් හිටියා මුකුත් උනේ නෑ වැඩක් නෑ මේක කියන කතාවට අපි කී දෙනෙක් අහුවෙලා ඇත්ද හරියටම භාවනාව කියන්නේ අන්න ඒ කතාවට අභියෝග කරන එක විඥානීය දෙන ලනු කන්නේ නැතුව හරස් ප්‍රශ්න අහලා ඒකේ ඇත්ත නැත්ත හොයන එක කොහොමද ඒක කරන්නේ ඇත්තගම වෙනසක් වුණේ නැද්ද පළවෙනි හුස්මයි දවවෙනි හුස්මයි එක වගේද? හුස්ම කෙටි උනේ නැද්ද? දිග උනේ නැද්ද? රළු උනේ නැද්ද? මේ වගේ ප්‍රශ්න අහනකොට තමයි අර ස්ථිරයි කියලා හදාගත්ත මායාව බිඳගෙන යන්නේ. එතකොට තමයි විඥානයේ මායාව අහුවෙන්නේ. එසේනම් මේ සම්පූර්ණ කතාවෙන් අපිට පේන විදියට මේ මාර්ගය කියන්නේ අපේ ස්වයංක්‍රීය චේතනා සහ සිතුවිලි කියන දක්ෂ කතන්දරකාරයන්ගේ රූකඩයක් වෙනවට ඒවා පිළිබඳ සිහි බුද්ධියෙන් යොත් විමසිලිමත් නිරීක්ෂකයෙක් බවට පත්වීම. ඔව්. හරියටම අවසාන වශයෙන් මේ මූලාශ්‍ර අපේ මෙන්න මේ වගේ ප්‍රශ්න කහනවා කියලා මට හිතෙනවා. අපි අපේ බාහිර රෝකය, ගෙවල් දොරවල් වෘත්තියෙන්, සමාජ මාධ්‍ය ගිනුම් ලස්සනට තියාගන්න, පිළිවෙලකට තියාගන්න කොච්චරනම් වෙහෙසෙනවද? ගොඩක්. ගැඹුරු ප්‍රශ්නය. අපි ඒ අවධානය, ඒ ශක්තිය Taman දෙසටම යොමු කරලා ඇත්තටම ඇතුළත තිබෙන්නේ මොනවද කියා බුරුම ශිල්පීන් වගේ ගඩොලින් ගඩොල විමසා බලන්න පටන් ගත්තොත් කුමක් වෙයිද? අද අපි කතා කරන්න යන මේ මූලාශ්‍රය ඇතුලේ තියෙන්නේ මට හිතෙන්නේ අපේ මනසේ ඔපරේටිං සිස්ටම් එක ගැඹුරටම යන ගමනක් යන. අපි හැමදාම අත්විඳින දුක, කේන්තිය, ආසාව වගේ දේවල් වලට මුල් වෙන අපේ හිතේම හැදෙන හරිම සියුම් ක්‍රියාවලි තුනක් ගැන මේකේ පැහැදිලි කරනවා. ඒ තමයි චේතනාව. ඒ කියන්නේ අපේ අභිප්‍රායන්. ඔව්. ඊළඟට වීරිය. ඒ කියන්නේ ඒ අරමුණු පාලනය කරන්න අවශ්‍ය මානසික ශක්තිය. සහ විතර්කය. සිතුවිලි මේ හැම දෙයකම මුල. හරියටම සිතුවිලි. ඇත්තම මේකේ තියෙන ලස්සනම දේ තමයි මේ ගැඹුරු කාරණා පැහැදිලි කරන්නේ භාවනානුයෝගීන්ට විතරක් නෙමෙයි. එදිනෙදා ජීවිතේ වැඩ රාජකාරී පෞල් ප්‍රශ්න එක්ක කාර්යබහුල වෙලා ඉන්න කෙනෙකුට උනත් මේවා ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්. ඔව්. පියවරෙන් පියවර තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් විදියට තමයි මේක තියෙන්නේ. ඒ නිසා අද අපේ අරමුණ මේ මූලාශ්‍රවල තියෙන ක්‍රමානුකූල මාර්ගයේ ගවේෂණය කරන එක. හරියටම අපි මේ ගමන යමු පිටතින් ඇතුළට. ඒ කියන්නේ මුලින්ම අපි කතා කරමු අපේ ක්‍රියාවන් පාලනය කරන පිටතට පේන චේතනාව ගැන. හරි. ඊළඟට ඒක පාලනය කරන්න අවශ්‍ය වෙන අභ්‍යන්තර වීරියේ විවිධ මට්ටම් ගැන කතා කරමු. හ්ම්. අවසානයේදී අපි හැමෝගෙම ඔළුව අවුල් කරන්න මේ හැම දෙයකම සෝස් කෝඩ් එක වගේ වෙන සිතුවිලි. එහෙම නැත්නම් විතර්ක ගැන ගැඹුරින් බලමු. හොඳයි. හොඳයි එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේකේ තියෙන හරිම ප්‍රබල අදහසකින්. ඒ තමයි කර්මය කියන්නේ අපි කරන ක්‍රියාවටත් වඩා ඒක කරන්න අපේ හිතේ ඇතිවෙන චේතනාව කියන එක. ඔව්. චේතනාහං භික්කවේ කම්මං වදාමි. ඒකේ ගැඹුරු අර්ථය තමයි මේ මූලාශ්‍රය වලින් මතු කරන්නේ. ඒ වගේම තමයි මේකේ කියනවා අකුසල චේතනාවක් ඇති වෙන මොහොතේ ඒක අපිට දැනෙන්නේ හරිම ප්‍රිය මනාප දෙයක් විදිහට කියලා. ඔව් අර කරන කලට පව් මීරිය මීසේ කියන කතාවම තමයි. ඒක තමයි භයානකම තැන. ඇයි මොකද ඒ මොහොතේ ඒකේ තියෙන වින්දනයට ඒකේ තියෙන ආකර්ෂණයට අපි රැවටෙනවා. හැබැයි මේ චේතනා එකපාරටම අහසින් පාත් වෙන්නේ නැහැ. ඒවා ගොඩනගන්නේ අපි දකින්න අහන දේවල් වලින් ලබා ගන්න සංඥා මත පදනම්ව. සංඥා. ඒ කියන්නේ අපි යම් දෙයක් හඳුනා ගන්න විදිහ මත. හරියටම මේ මූලාශ්‍රවල මේකට පාවිච්චි කරනව හරි අපූර්ව වචනයක් පපංච. ඒ කියන්නේ මනසේ කතා ගොතන පුරුද්ද. ආ පපංච. ඒක තව ටිකක් පැහැදිලි කරොත් මෙම් හිටන්නකෝ. අපි පාරේ යනකොට හරිම ලස්සන මිල අධික වාහනයක් දකිනවා. හරි. ඒ මොහොතේ අපේ හිත නිකම් වාහනයක් දැක්කා කියලා නවතින්නේ. ඒකෙන් පස්සේ හිත ඇතුලේ චිත්‍රපටයක් දුවන්න පටන් ගන්නවා. ආ මේකේ යන කෙනා නම් ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති. එයාගේ ජීවිතේ කොච්චර සැප ඇතිද? මට කවදද මෙහෙම එකක් ගන්න පුළුවන් වෙන්නේ? හ්ම්. වගේ කතා මාලාවක් හිත හදාගන්නවා. අන්නේ මානසික හිම කන්ද තමයි පපංච කියන්නේ. ඒක සංඥාවකින් පටන් අරන් සංකල්ප ලෝකයන් මවා ගන්නවා. ඒකනම් ඒක නම් එදිනදා නිතරම වෙන දෙයක්. එතකොට මේ ෂණිකව ඇතිවෙන කතාගොතන හිත පාලනය කරගන්න ක්‍රමයක් ගැන මේ මූලාශ්‍රවල කියවෙනවද? ඔව් ඒකට තමයි අපන්නක පටිපදාව. එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියන්නේ. අවිරුද්ධ ප්‍රතිපදාව. ඒකේ තේරුම තමයි තමන්ට විරුද්ධව තමන් අකමැති දෙයක් කෙනකොට ෂණිකව ගැටෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඉඳීම හැකියාව. මේකට හරිම ලස්සන කතාවක් මේ මූලාශ්‍රවල තියෙනවා අපන්නක ජාතකයෙන්. ආ ඒ කතාව කොහොමද වෙන්නේ? කාන්තාරයක් හරහා යන ගැල් වෙලඳන්ගේ කණ්ඩායම් දෙකක් ගැනයි කතාව. එක කණ්ඩායමක නායකයා ටිකක් මෝඩා ඉක්මන්කාරයි. කාන්තාරයේ මැදදී යක්ෂයෝ පිරිසක් මනුස්ස වෙස් අරගෙන. ඉස්සරහින් ලොකු වැස්සක් වැහලා හැමතැනම වතුර තියෙනවා කියලා බොරුවක් කියනවා. ඔයගොල්ලෝ මේ අනවශ්‍ය වතුර භාජන අරම් යන්නේ ඇයි? ඒවා විසිරි කරලා දාලා සැහැල්ලුවෙන් යන්න කියද ඕන්ව පොළඹවනවා. ඉතින් අර මෝඩ නායකයා එක විශ්වාස කරනවා. ඔව්. එයා ඒ කතාව විශ්වාස කරලා Taman ළඟ තිබුණු වටිනා වතුර ටික ඔක්කොම විසික් කරලා දානවා. ප්‍රතිඵලය තමයි ඉස්සරහට යද්දී වතුර නැතුව මුළු කණ්ඩායමම විනාශ වෙන එක. නමුත් අනික් නායකයා බෝසතාණන් වහන්සේ වෙනස් විදිහකට හිතන්නේ නේද? හරියටම බෝසතාණන් වහන්සේ මේ කතාව ඇරුව ගමන් ෂණිකව ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතුමා Tamange බුද්ධිය පාවිච්චි කරනවා. එතුමා හිතනවා මේ කාන්තාරයේ මෙච්චර කාලයක් වතුර තිබිලා මේ මිනිස්සුන්ගේ ඇස් රතු වෙලා හැසිරීම අමුතුයි. මේකේ මොකක් හරි මායාවක් තියෙන්න ඕනේ කියලා. එතකොට එතුමා මිනිස්සුන්ට කියන වතුර විසික් කරන්න එපා කියලා. ඔව්. එතුමා කියලාව එක වතුර බින්දක්වත් අහක දාන්න එපා කියලා. ඒ ප්‍රඥාවන්ත තීරණේ නිසා ඒ කණ්ඩායමම බේරෙනවා. අන්න ඒක තමයි අපන්නක පටිපදාව. ෂෙනික චේතනාවට වහල් නොවි ප්‍රඥාවෙන් කල්පනා කරලා බලලා තීරණයක් ගන්න එක. ඒක අද කාලේටත් හරිම වැදගත්. තරහ ගසන ඊමේල් එකක් ආවම සෝෂල් මීඩියා එකේ කවුරු හරි අපිට අකමැති කමෙන්ට් එකක් දැම්මම ෂෙනිකව රියැක්ට් කරනව වෙනුවට. ඒ මොහොතේ පොඩ්ඩක් විඳලා බලන්න පුළුවන් නම් කොච්චර ප්‍රශ්න අඩු කරගන්න පුරවන්ද? ඒක තමයි. චේතනාව කළමනාකරණය කරගැනීමේ පළවෙනි සහ වැදගත්ම පියවර ඒක. හරි. එතකොට මේ වටේ ක්ෂණිකව ප්‍රතික්‍රියා නොකර ඉන්න නම් ලොකු මානසික ශක්තියක් මානසික මසල් එකක් අවශ්‍යයි. මෙන්න මේ කාරණිය ගැන කියන්නේ වීරිය යොදවන විදිය ගැන මේ මූලාශ්‍රවල හරිම අපූර්ව විග්‍රහයක් තියෙනවා. ඒක කොටස් තුනකට බෙදලා දක්වනවා. ඔව්. භාවනාමය දියුණුවක් ලබන කෙනෙකුගේ ගමනේදී මේ වීරිය යදිය යුතු ආකාරය වෙනස් වෙනවා. පළවෙනි අධියර තමයි ප්‍රචණ්ඩම දරුණුම අධියර. ඒ තමයි පවයි පිනයි කළුයි සුදුයි වෙන් කරගන්න යොදන දැඩි වීරිය. ඒ කියන්නේ එක තැනක තියාගන්නම බැරි දුවන, පණින, නොසණ්ඩාල හිත එකඟ කරගන්න දරන මහා පරිශ්‍රමය. මේකට මූලාශ්‍රයේ තියෙන උපමාවත් හරිම ප්‍රබලයි නේද? දුවන අශ්වය කුඩ අලුපුහුල් ගෙඩියක් තියන්න හදනවා වගේ වැඩක් කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරමටම අමාරුයි. ඒ තරමටම විශාල ශක්තියක්, පිපිරීමක් වගේ වීරයක් අවශ්‍ය වෙනවා. හරියටම. ඒකට ආරම්භක ධාතුව කියලාත් කියනවා. ආරම්භක ධාතුව. ඔව්. නමුත් මේ අමාරුම හරිය පහු කළාට පස්සේ එන්නේ දෙවෙනි අදියර. මෙතනදි වෙන්නේ අර වෙන් කරගත්ත සුදු පැත්ත, ඒ කියන්නේ යහපත් දේ කුසල් දහම් දිගටම පවත්වාගෙන යන්නේ යොදන වීරිය. ඒක පළවෙනි එක තරම් ප්‍රචණ්ඩ නෑ. නෑ. නමුත් දිගටම පවත්වාගෙන යන්න නොනවත්වා කරන්න ශක්තියක් අවශ්‍යයි. ඒක හරියට වත්තක වල් පැල ටික උදරලා දැම්මට පස්සේ ආයෙත් වල් පැල එනවට ඉඩ නොදී නඩත්තු කරනවා වගේ. හැබැයි තුන්වෙනි අදියර තමයි මට හිතන විදියට තේරුම් ගන්න අමාරුම සහ හාත් පසින්ම වෙනස්. මොකද එතනදි කියන්නේ සැප දුක් දෙකම අතහැරලා උපේක්ෂාවට ආවට පස්සේ කිසිම දෙයකට ඇඟිලි නොගහ සිදුවන දේ දෙස නිකම්ම බලාගෙන ඉන්න එකලු. ඒකටත් වීරියක් හොන කියනවා. ඒක කොහොමද වෙන්නේ? වීරියක් යොදවලා නිකන් ඉන්නේ කොහොමද? ඔව්. ඒක හරිම සියුම් තැනක්. ඒක කිසිවක් නොකර සිටීමේ වීරිය. ඒක කම්මැලිකමින් නිකන් ඉන්නවා වගේ නෙමෙයි. හ්ම්. ඒක හරිම සජීවි, සතිමත් අවදීන් ඉදීමක්. හිතේ ඇතිවෙන දේවල් වලට, ශරීරයට දැනෙන දේවල් වලට හොඳයි නරකයි කියලා ලේබල් ගහන්නේ නැතුව ඒව එක ගැටෙන්නේ නැතුව ඒව වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැතුව ඒවා ඇති වෙලා නැති වෙලා යන හැටි නිකම බලාගෙන ඉන්න එක. ඔව්. මුල්ලාදිරේ දරදඬු වීරියට වඩා හාත්පසින් වෙනස්. නමුත් ඒකටත් ශක්තියක් අවශ්‍යයි. මොකද අපේ සාමාන්‍ය පුරුද්ද හැමදේටම ඇඟිලි ගහන එකනේ. එතකොට ගිහි ජීවිතයක් ගත කරන රස්සාවල් කරන දරුවෝ බලාගන්න කෙනෙකුට මේ වගේ වීරියක් වඩන්න මේ මාර්ගය යන්න ප්‍රායෝගිකව පුළුවන්ද? මූලාශ්‍රවල ඒකටත් හොඳ යෝජනාවක් දෙනවා. ඇත්ත එදිනදා ජීවිතයේ කාර්යබහුලත්වයත් එක්ක මේක එකපාරටම කරන්න අමාරුයි. නමුත් කෙටි කාලෙනව හරි නිවාඩුවක් අරගෙන දවස් කීපයකට භාවනා මධ්‍යස්ථානයකට යන්න පුළුවන් නම් ගිහි ජීවිතයේ සම්බන්ධතා ටිකට අමතක කරලා සීලයක පිහිටලා දවසේ වැඩි කාලයක් සතිය පිහිටුවීමේ වැඩපිළිවෙලකට යොමු වෙන්න පුළුවන් නම් ඒකෙන් හිතේ ලොකු පරිවර්තනයක් වෙනවා කියලා පැහැදිලි කරනවා. ඒ කියන්නේ අර පළවෙනි ඇදියරේ ආරම්භක ධාතුව ඇති කරගන්න. හරියටම. ඒ ලැබෙන අත්දැකීම ආයත් ගිහි ජීවිතයට ආවට පස්සේ මේ මාර්ගයේ යන්නේ ලොකු ශක්තියක් ලොකු උත්තේජනයක් වෙනවා. අව ගැන ඒක පාලනය කරන වීරය ගැන කතා කළා. නමුත් මේ චේතනා මේ අරමුණු පවා පැන නගින්නේ කොහෙන්ද? ඒකේ මූලයට ගියොත් අපිට හම්බ වෙන්නේ විතර්ක. එහෙම නැත්නම් සිතුවිලි. මූලාශ්‍රවල තියෙනවා හරිම රසවත් උපමාවක්. දුටුගැමුණු රජතුමාගේ අවසන් මොහොතේ ස්වර්ණමාලී චෛත්‍ය වඩ සම්පූර්ණයෙන් ඉවර වෙලා තිබුණේ නැහැ. නමුත් තිස්ස කුමාරයා සුදු රෙදි වලින් චෛත්‍ය වහලා ඒක සම්පූර්ණ කරපු එකක් වගේ රජතුමාට පෙන්නුවා. මූලාශ්‍රය කියනවා අපේ හිතත් ඒ වගේ තමයිලු. ඔව්. අඩුපාඩු පුරවලා ඔපදාලා සම්පූර්ණ චිත්‍රයක්ම වලා පෙන්නනවා. ඒක තමයි සංස්කාරවල ස්වභාවය. හරියටම. අපි දකින අහන දේ ඒ විදිහටම නෙමෙයි අපි ග්‍රහණය කරගන්නේ. හිත ඒකට Tamanගේ කෑලි එකතු කරලා සම්පූර්ණ උපදමු කතාවක් මවනවා. භාවනාව පටන් ගන්න කෙනෙක් මුලින්ම හිතන්නේ Tamanට එන සිතුවිලි, ඒ කියන්නේ විතර්ක, බාහිර දෙයක් නිසා ඇති වුණා කියලයි. අර සද්ද ආපු නිසා මගේ භාවනාව කැඩුනා. අර මතකේ ආපු නිසා හිත විසිරුණා කියලා බාහිර දේවල් වලට දොස් කියනෝ. නමුත් මේ මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා විතර්ක හටගන්නේ Taman තුලින්මයි කියලා. මේකට ඕස්ට්‍රේලියාවේ භාවිත වන බූමරංගය ගැන තියෙන උපමාව මට නම් ගේම් චේන්ජර් එකක්. ඔව්. ඒකෙන් කියවෙන්නේ බූමරංගය දාව ගැහුවම ඒක කොහෙවත් වැදුනේ නැත්නම් ආයෙත් Taman ඉන්න තැනටමයි වැටෙන්නේ කියලා. ඒ වගේ අපේ සිතුවිලිත් Tamanගෙන්ම පැන නැගිලා Taman වෙතටම එන දෙයක්. මේ අදහස මට නම් හරිම ප්‍රබලයි. මොකද අපි හැමතිස්සෙම හිතන්නේ සිතුවිලි කියන්නේ පිටින් යන ආක්‍රමණිකයෙක් පාලනය කරන්න බැරි දෙයක් කියලා. නමුත් මේකෙන් කියවෙන්නේ ඒකේ අයිතිය, ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම අපේ කියන එක නේද? ඔව්. ඒ වගකීම බාර තමයි නිදහස් වීමේ පළවෙනි පියවර. ඒ වගේම මේ අපිම හදාගන්න විතර්ක කොච්චර බලවත් විනාශකාරී ප්‍රතිඵල ගෙනෙන්න පුළුවන්ද කියලා පෙන්වන්න මූලාශ්‍රවල තවත් ප්‍රබර කතාවක් තියෙනවා. ආ අර කුටියෙක්ව නැවත පණ ඔප්පු කුමාරවරු තුන්දෙනෙක් ගැන තියෙන කතාව. ඕ. ඒ කතාව ඇහුවම ඇඟ හිරිවැටෙනවා. ඒක හරිම බ්‍රූටල් පාඩමක් වගේ. ඒක එහෙම තමයි. කතාව මෙහෙමයි. කුමාරවරු තුන්දෙනෙක් කැලේක යනකොට මැරිච්ච කොටියෙක්ගේ විසිරිලා තියෙන ඇටකටු ටිකක් දකිනවා. පළවෙනි කුමාරයා එයා දන්න ශිල්පයෙන් ඒ විසිරුණු ඇටකටු ටික එකතු කරලා සම්පූර්ණ ඇටසැකිල්ලක් මවනවා. හරි. දෙවෙනි කුමාරයා තමන්ගේ ශිල්පයෙන් ඒ ඇටසැකිල්ලට මස් ලේ නහර පුරවලා කොටියෙක්ගේ ශරීරය මවනවා. තුන්වෙනි කුමාරයා තමන් දන්නා මන්ත්‍ර බලයෙන් අර පණ නැති ශරීරයට පණ පොවනවා. ඊට පස්සේ ඉතින් වෙන්න හිතා ගන්න පුළුවන් දේ පණ ආපු කොටියා ඒ තුන්දෙනාවම කාලා දානවා. ඒක හරිම අන්දනෝස් නේද? මේකේ තියෙන සැගවුණු උපමාව මොකද්ද? අපි හැමෝම මේ කුමාරවරු තුන්දෙනාම වෙනවද? හරියටම. ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම පණිවිඩය. කොටියා ගැටකටු කියන්නේ අපේ ඉන්ද්‍රියන් වලට ලැබෙන පිරිසිදු දත්ත. raw data එක. ඔව්. ඇහැට පෙන රූපයක්, කනට ඇහෙන ශබ්දයක්. ඒක තමයි පළවෙනි කුමාරයාගේ වෙඩි. දෙවෙනි කුමාරයා මස්ලේ පුරවනවා කියන්නේ අපි අර දත්තවලට සංඥා එකතු කරන එක. මේක ලස්සනයි, මේක කැතයි, මේක මගේ, මේක යාගේ කියලා ලේබල් අලවන එක. ඔව්. තුන්වෙනි කුමාරයා පණ පොනවා කියන්නේ ඒ ලේබල් ගහපු සංකල්පයට චේතනාව සහ විතර්ක එකතු කරන එක. ඒ ගැන ආසාවෙන් ද්වේෂයෙන් හිතන්න පටන් ගන්න එක. ප්‍රතිඵලය ප්‍රතිඵලය තමයි අපිම මවාගත්ත ඒ කුටියා, ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ සිතුවිලි අපිවම කාදමනවා. අපිම අපේ දුක හදාගන්නවා. එhmenan මේකට විසඳුම මොකද්ද? මේ තරම් භයානක කතාවකින් පස්සේ මේකෙන් ගැලවෙන මාර්ගයක්වත් මේ මූලාශ්‍රවල තියෙනවා ඇති. තියෙනවා. ඒ තමයි බාහ්‍ය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශය. දකින දෙයෙහි දකිනීම පමණක් වේවා, ඇසෙන දෙයෙහි ඇසීම පමණක් වේවා, දැනෙන දෙයෙහි දැනීම පමණක් වේවා. ඒ කියන්නේ අර කොටියඩේ කතාවේ පළවෙනි කුමාරයාගේ තනින් එහාට යන්න එපා කියලා පුරුදු වෙන එක. ඒ කියන්නේ යම් අත්දැකීමක් ලබනකොට ඒකට මස්ලේ පුරවලා පණ පොවන්න කලින් ඒ පිරිසිදු අත්දැකීම මතම, ඒ රෝ ඩේටා එක මතම නවතින්න පුහුණු වෙන එක. ඒක ඇත්තටම කරන්න පුළුවන්ද? මොකද හිතක් තියෙන කෙනෙකුට මේක ලස්සනයි කියලා නොහිතා ලස්සන දෙයක් දිහා බලන් ඉන්න පුළුවන්ද? ඒක තමයි ශික්ෂණය. මූලාශ්‍රවල අවධාරණයව කියනවා ඒක කරන්න පුළුවන් දෙයක් කියලා. ඒකයි ඔබේ ශික්ෂණයේ විය යුත්තේ කියලා කියනවා. ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක පුහුණුවක්. හ්ම්. සතියෙන් සිහියෙන් ඉඳලා හිතේ ක්‍රියාකාරීත්වය දිහා බලාගෙන ඉඳලා හිත කතාවක් ගොතන්න පටන් ගත්ත ගමන් ඒක අඳුරගන්න පුරුදු වෙන එක. ඒ වගේම කියනවා පිටතට බණ කීමට වඩා තමන්ගේ ඇතුළට බණ කීමේ ඇති වටිනාකම කියලා. ඒ කියන්නේ අනුන්ට දොස් කියන එක නවත්තලා තමන්ගේ හිත දිහා බලන්න කියන එක. ඔව්. ලෝකේ වැරදි හොය හොය ඉන්නවට වඩා තමන්ගේම හිතේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න උත්සාහ කරන එකයි වටින්නේ කියලා. එසේනම් අද දින සාකච්ඡාවේදී අපි අපේ මූලාශ්‍රය ඇසුරෙන් හරිම ගැඹුරු ගමනක් ගියා. අපි පටන් ගත්තේ පිටතින් පේන ක්‍රියාවන්ට මුල් වෙන චේතනාවෙන්. ඊට පස්සේ ඒක පාලනය කරන අභ්‍යන්තර වීරයේ අධ්‍යය විස්තර තුන ගැන කතා කළා. අවසානයේදී මේ හැම දෙයකම මූලය වන අපිවම විනාශ කරන්න පුළුවන් සිතුවිලි හැවත් විතර්කවල මායාකාරී ස්වභාවය ගැන ගවේෂණය කළා. ඔව් මේ සියලුලෙන්ම අපිට පැහැදිලි වෙන්නේ එක්ක දෙයක්. අපේ ජීවිතේ ලොකුම ප්‍රශ්න ලොකුම දුක් ඇති වෙන්නේ බාහිර ලෝකයේ තියෙන දේවල් නිසා නෙමෙයි ඒ දේවල් ගැන අපේම හිත හදාගන්න කතන්දර අපේම හිතේ ක්‍රියාකාරීත්වය නිසා කියන එක. ඒ වගේම ඒක තේරුම අරගෙන ඒ ක්‍රියාවලියෙන් නිදරස් වෙන ක්‍රමානුකූල ප්‍රායෝගික මාර්ගයක් තියෙනවා කියන එක. ඔව්. එසේනම් අපි මේ සාකච්ඡාව අවසන් කරමු තව දුරටත් සිතන්නට කරුණක් ඉතිරි කරමින්. මූලාශ්‍ර පෙන්වා දෙන විදිහට අපේ සිතුවිලි කියන්නේ අපි විසින්ම මවාගත් අපි විසින්ම බූමරංගයක් වගේ දමාගසන දෙයක් නම් අපි ඒවට බය වෙලා පලා යනව වෙනුවට ඒවා දැස මුහුණට මුහුණ බලා සිටින්න ධෛර්යවත් වුණොත් කුමක් සිදු වේවිද? ඒ එන සිතුවිලි වලට කිසිම කතාවක් කිසිම විනිශ්චයක් එකතු නොකර ඒවායේ නැගීම සහ බැසීම දෙස නිකම්ම කුතුහලයෙන් යුතුව බලාගෙන හිටියොත් ඒ නිශ්ශබ්දතාවය තුල අපට හමුවන සත්‍ය කුමක් වෙන්න පුරවන්ද? ආයුබෝවන් අපගේ මේ ගැඹුරු විමසුමට ඔබව සාදරෙන් පිළිගන්නවා. ආයුබෝවන් අද අපි කතා කරන්න තෝරගත්තේ සතිපට්ඨාන භාවනාව ගැන ලැබුණු ග්‍රන්ථියකින් උපුටාගත් කොටස් කිහිපයක්. ඔව්. හැබැයි අපි මේකෙදි බලන්නේ භාවනාවේ අර තාක්ෂණික පැත්තම නෙවෙයි ඊට වඩා ගැඹුරට ගිහින් අපේ දුකට හේතු වෙන අපේ හිත ඇතුළෙම හැංගිලා ක්‍රියාත්මක වෙන සියුම්ම යාන්ත්‍රණ ටිකක් ගැන තීරුම් ගන්නයි උත්සාහ කරන්නේ. ඒක තමයි වැදගත්ම දේ. අපි හැමෝම දන්නව තෘෂ්ණාව දුකට හේතුවක් කියලා. ඒත් ඒ තෘෂ්ණාව පණ ගැන්වෙන්නේ කොහොමද? හරියටම. ඒකට මුල් වෙන චේතනාව, විතර්කයේ වඩේ දේවල් මොනවද? අන්නේ එන්ජින් රූම් එක ඇතුළටම ගිහින් බලන්නයි අපේ අද මෙහියුම. ඔව්. නූතන ජීවිතයේ සංකීර්ණතා මැද තමන්ගේම මනස එක්ක නිතරම යුද්ධ කරන කෙනෙකුට මේක ලොකු නිදහසක් ගෙනත් දේවි. හොඳයි අපි මේකේ ගැඹුරටම කිමිදමු. අපි පටන් ගමු කර්මය කියන සංකල්පයේ හරයෙන්ම මූලාශ්‍රය කියනවා චේතනාවමයි කර්මය කියලා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඔව්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. චේතනාව කියනකොට සාමාන්‍යයෙන් අපේ හිතට එන්නේ අදහසක් කියන එක විතරයි. ඒත් මෙතනදී ඊට වඩා ලොකු දෙයක් කියවෙනවා වගේ. හරියකම. මෙතන චේතනාව කියන්නේ නිකම්ම හිතන හිතුවිල්ලක් නෙවෙයි. ඒක සක්‍රිය ක්‍රියාකාරී මානසික ශක්තියක්. එන්ජිනක් වගේ? අන්න ඒක. ඒක තමයි දේවල් වෙන්න සලස්වන්නේ. ඒක තමයි කර්මයේ එන්ජින. මේකට සම්බන්ධව මූලාශ්‍රයේ හරිම බලවත් සංකල්පයක් ගැන කතා කරනවා. ඒ තමයි අපන්නක පටිපදාව. අපන්නක පටිපදාව. ඒ කියන්නේ නොවරදින ප්‍රතිපදාව. ඔව්, නොවරදින ප්‍රතිපදාව. හරි, අපන්නක පටිපදාව කියන වචනේ ටිකක් බරයි වගේ. එදිනෙදා ජීවිතෙම උදාහරණයක් ගත්තොත් කවුරු හරි මට කේන්ති යන විදිහ ඊමේල් එකක් කිව්වොත්, එතනදී ඒ ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඊටාම හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රය මේක පැහැදිලි කරන්න උපමා දෙකක් ගේනවා. එකක් තමයි දෂ්ට කරන්න යන සර්පේක. හ්ම්. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ සර්පයා වගේ ක්ෂණිකව ආපහු දෂ්ට කරන එක. ඒ කියන්නේ අර කේන්ති යන ඊමේල් එක දැක්ක ගමන් ඊටත් වඩා සැර ඊමේල් එකක් ටයිප් කරන්න පටන් ගන්නවා. ඔව් ඔව්. ඒක තමයි සාමාන්‍ය ප්‍රතිචාරය. අන්න ඒක තමයි වර්ධින ප්‍රතිපදාව. එතකොට නොවර්ධින ප්‍රතිපදාව? ඒක තමයි දෙවෙනි උපමාව. මල සිරුරක්. ඒ කියන්නේ ඊමේල් එක කියවුවා කේන්තිය කියන හැඟීම ඇඟ ඇතුලේ ඇති වුණා. ඒත් ඒ හැඟීමට ප්‍රතිචාර විදියට කිසිම ක්‍රියාවක් කරන්නේ නැතුව ඉන්න එක. කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. කිසිම දෙයක් නැහැ. හිතේ ඇතිවෙන දෙයට ක්‍රියාවෙන් උත්තර නොදී ඉන්න එක. ඒත් ඒක ටිකක් අක්‍රියශීලී පරාජිත මානසිකත්වයක් නේද? ලෝකේ තියෙන අසාධාරණකම් දිහා බලලා කිසිම දෙයක් නොකර මනසිරුරක් වගේ ඉන්න එක හරිද? ඒක ඊටාම වැදගත් පැහැදිලි කිරීමක් අවශ්‍ය තැනක්. මේකෙන් කියවෙන්නේ අසාධාරණයට ඉඩ දීලා අක්‍රියව ඉන්න කියන එක නෙවෙයි. හරි. කියවෙන්නේ අපේ ෂණික නොහික්මුණු හැඟීම්බර ප්‍රතික්‍රියාව නවත්වන්න කියන එක. අර ඊමේල් එකට උත්තර දෙන්න ඕන වෙන්න පුළුවන්. ඔව්. ඒත් ඒක දෙන්න ඕනේ කේන්තිය මුලව පිරලා තියෙන වෙලාව නෙවෙයි. චේතනාව කියන එන්ජින පණ කලින් පොඩි ඉඩක් තියාගන්න එක. අන්න ඒ ඉඩ ඇතුලේ තමයි ප්‍රඥාවට ඉඩ ලැබෙන්නේ. හරියටම. ඒක නොකරන හැම වතාවකම අපි සංසාර චක්‍රය තව එකපාරක් කරකවනවා. හරි. ඒ කියන්නේ චේතනාව කියන එන්ජින් පනගෙන් වෙන්න කලින් මොකක් හරි ඉන්ධනයක් තියෙන්න ඕනේ නේද? අපි යම් දෙයකට ප්‍රතිචාර දක්වන්න කලින් ඒක හඳුනා ගන්න එපයි. මූලාශ්‍රයේ සංඥාව එම නැත්තම් perception ගැන කතා කරන්නේ එතනදී නේද? හරියටම. සංඥාව තමයි ඉන්ධනය. මූලාශ්‍රයේ මේකටත් හරිම ලස්සන රූපකයක් පාවිච්චි කරනවා. සංඥාව කියන්නේ මිරිඟුවක්. මරීචි කූපමා සංඥා. ඔව්. මිරිඟුවක්. ඒ කියන්නේ අපි දකින්න, අහන්න, හඳුනා ගන්න හැමදේම බොරුවක් කියන එකද? ඒකෙන් අදහස් වෙන්නේ යථාර්ථය ප්‍රතික්ෂේප කරන්න කියන එකද? නෑ, එහෙම දෙයක් නෙවෙයි. මිරිංගුවක් කියන්නේ ඇත්තටම නැති දෙයක් නෙවෙයිනේ. ඒක ආලෝකයේ වර්ධනය වීමේ නැති වෙන සංසිද්ධියක්. ඒක ඇත්තටම පේනවා. ඒත් අපි හිතන විදිහට එතන වතුර නැහැ. අන්න ඒක. අන්න ඒ ලගේ සංඥාව කියන්නේ ඇත්තටම වෙන දෙයක්. ඒත් ඒක ස්ථිර ඝන අපි හිතන විදිය දෙයක් නෙවෙයි. ඒක මොහොතින් මොහොත ගොඩනැගෙන වෙනස් වෙන తాවකාලික දෙයක්. ඔව්. ඒ ගොඩනැගියෝ ස්වභාවය දකින්න එක තමයි වැදගත්. ඒක දකිනකොට මායя එහෙමත් නැත්නම් බිය ජය ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? නිකම්ම හැමදේම මිරිංගුවක් කියලා හිතාගෙන ඉන්න එකද? නැහැ. ඒකද තමයි භාවනාව තියෙන්නේ. මූලාශ්‍රය කියනවා හුස්ම වගේ සරල අරමුණක් දිහා බලන්න කියලා. හරි. එතකොට ඒකේ සටහන සහ ආකාරය දකින්න පුළුවන් වෙනවා. සටහන කියන්නේ හුස්ම කියන මූලික හඳුනා ගැනීම. හ්ම්. ආකාරය කියන්නේ ඒ හුස්ම රැල්ලේ දිග, කොට බව, රළු, සියුම් බව වගේ කාලයත් එක්ක වෙනස් වෙන ස්වභාවය. ඔව් ඔව්. මේ දෙක දිහාම බලන් ඉන්නකොට තේරෙනවා හුස්ම කියන්නේ එකම ඝන දෙයක් නෙවෙයි, නිරන්තරයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක් කියලා. අන්න එතකොට සංඥාව මිරිඟුවක් වගේ පේන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගියාම මොකද වෙන්නේ? සංඥාව මිරිඟුවක් කියලා පේනකොට ඒක අල්ලගන්න ඒකට ප්‍රතිචාර දක්වන්න තියෙන ආශාව අඩු වෙනවා. හරි. හරි. මට මේකෙදි තදින්ම දැනුණ දෙයක් තමයි අපි හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන්ම කන පිට හරවන අදහසක්. අපි හිතන්නේ බාහිර දේවල් නිසා අපිට සිතුවිලි එනවා කියලා. ඕ. ඒත් මූලාශ්‍රී කියන එක අනිත් පැත්ත නේද? ඒ කියන්නේ සිතුවිලි අත්ත් සම්බූත. අත්ත් සම්බූත. තමා තුලින්ම හටගන්නා දේවල් කියලා. ඒක තමයි මේ විමසුමේ තියෙන විප්ලවීයම අදහසක්. අපි හිතන්නේ අර මිනිස්සයා එහෙම කිව්ව නිසා මට තරහ ගියා කියලා. එළියේ සද්දයක් ආපු නිසා මගේ භාවනාව කැඩුනා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒ බාහිර සිදුවීම අපේ හිතේ තියෙන පරණ පුරුද්දක් රටාවක් පනගන්නවන එක විතරයි. සිතුවිල්ල හටගන්න ඇතුලෙන්මයි. මේකට මුලාශ්‍රය තියෙන බූමරංගයේ උපමාව හොඳටම ගැලපෙනව නේද? හරියටම. අපි විසිකරන බූමරංගය වෙන කොහෙවත් වැදුනේ නැත්තම් ආපහු අපි ගාවට මෙනවා වගේ. ආපහු එනවා. අපේ සිතුවිලි ඇලීමෙන් හටගෙන හැම විටම අපි වෙතටම ආපහු එනවා. එහි මූලය අපිමයි. හරි. මේක තේරුම් ගත්තම භාවනාවේදී බාහිර බාධාවන්ට දොස් කීම නතර වෙනවා. අවධානය තමන්ගේ අභ්‍යන්තර පුරුදු දිහාට යොමු වෙනවා. සද්දෙට බනිනව වෙනුවට මගේ හිත ඇයි මේ සද්දෙට ඇදී යන්නේ කියලා හොයන්න පටන් ගන්නවා. මේ අත්ත සම්භූත කියන අදහස කියන්නේ සිතුවිලිය තුලෙන්මයි හටගන්නේ කියන එක තේරුම් කරන්න මුලාශ්‍රේ හරිව බලවත් කතාවක් පාවිච්චි කරනවා. කුටියෙක් මවන පහුමාරවරු තුන්දෙනෙක් ගැන. ඔව්. ඒ කතාව. ඒ කතාවෙන් මේ සංකල්පය පැහැදිලි වෙන්නේ කොහොමද? ඒ කතාවෙන් කියවෙන්නේ අපි දුක නිර්මාණය කරගන්නා සම්පූර්ණ ක්‍රියාවලියමයි. කතාව මෙහෙමයි රජකුමාරවරු තුන්දෙනෙක් ශිල්ප ඉගෙන ගන්න යනවා. අවුරුදු ගානකට පස්සේ ආපහු හම්බ වෙලා තමන් ඉගෙනගත්ත දේවල් ගැන කතා කරනවා. පළවෙනි කුමාරයා කියනවා මට පුළුවන් එකම එක අස්ති කැබල්ලක් දැකලා ඒ සතාගේ සම්පූර්ණ ඇටසැකිල්ලක් මවන්න. ඒ කියන්නේ පොඩි ඉංගියක්, පොඩි සංඥාවක් අරගෙන ලොකු චිත්‍රයක් මවා ගන්නවා වගේ. හරියටම ඒක තමයි සංඥාව කියන අදියර. හරි. දෙවෙනි කුමාරයා කියනවා ඔයා ඇටසැකිල්ල හැදුවොත් මට පුළුවන් ඒකට මස්ලේ කුරවලා හැම ගහලා සම්පූර්ණ සතෙක් කරන්න කියලා. ඒ කියන්නේ කතාවක් ගොඩනගනවා. ඔව්. මේ තමයි විතර්කය කියන අදියර. ඒ පොඩි ඉංගිය වටේට ලොකු කතාවක් ගොඩනගන එක ඒකට තොරතුරු අතීත අත්දැකීම් අනුමාන එකතු කරලා සම්පූර්ණ ආඛ්‍යානයක් මවනවා. ඊළඟට තුන්වෙනි කුමාරයා. තුන්වෙනි කෙනා කියනවා ඔයාලා දෙන්න එක කළොත් මට පුළුවන් ඒ ශරීරයට පණ දෙන්න කියලා. පණ දෙනවා. මේ තමයි ඒ කතාවට හැඟීම්overline බැඳිලා ඒ මත ක්‍රියාත්මක වීමට චේතනාව පහළ කරන අධියර. හරි. ඉතින් කතාවේ හැටියට පළවෙනියා ඇට කැල්ලකින් කොටියෙක් යට සැකිල්ලක් මවනවා. දෙවෙනියා ඒකට මස්ලේ පුරවනවා. තුන්වෙනියා පණ දෙනවා. පණ ආපු ගමන්. පණ ආපු ගමන් ඒ කොටියා මොවුන් තුම්බරවම කාලා දානවා. ඒකනම් හරිම බලවත් රූපකයක්. ඒ කියන්නේ අපි හැමෝගෙම හිත ඇතුලේ කොටියන් හදන කර්මාන්ත ශාලාවක් තියෙනවා වගේ නේද? අපිම තමයි කොටියව හදන්නෙත් අන්තිමට ඒ කොටියාටම අහුවෙලා දුක් විඳින්නෙත්. පොඩි සිදුවීමකින් පටන් අරන් අපි මේක ලොකු කරලා අන්තිමට ඒකම අපිව විනාශ කරනවා. හරියටම හරියට සමාජ මාධ්‍යවල පොඩි කමෙන්ට් එකක් දැක්කලා ඒ ගැන දවසම හිත හිතා දුක් වෙනවා වගේ. අන්න ඒක තමයි නූතන උදාහරණය. අර කමෙන්ට් එක තමයි ඇස්ති කැබැල්ල. ඒක දැකපු ගමන් අපි හිතන දේවයි මේ මිනිස්සයා මට හිතාමතාම මෙහෙම කිව්වේ හැමෝම දැන් මං ගැන හිතන්නේ මෙහෙම වෙන්නේ ඇති මේ ඔක්කොම තමයි මස්ලේ පුරවන එක. විතර්කය. ඊට පස්සේ අපි ඒකට කේන්තියෙන් ප්‍රතිචාර දක්වනකොට අන්න අපි කුටියට පන දෙනවා. චේතනාව. ඊට පස්සේ දවසම විනාශයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙ නෙවෙයි ලෝකෙ ගැන අපි අපිටම කියන කතාවේ ඒ කතාව නවත්තන්න පුළුවන් නම් දුකේ බලකොටුවක් කඩලා දාන්න පුළුවන් එතකොට මේ කතන්දරකාරය එහෙමත් නැත්නම් විතර්කය මේ කතාව ගොඩනගනකොට ඊට ඇත්තක් වගේ අපිට පේන්න සලසන ප්‍රධාන මායාකාරයක් ඉන්නව නේද ඔව් අපි කතා කරන මේ ක්‍රියාවලියේ ප්‍රධානිය වගේ ඒ තමයි විඥාණය ඔව් විඥානයේ තමයි මේ ඔක්කොම එකට බැඳලා ඝන ස්ථිර යථාර්ථයක් වගේ අපිට පෙන්වන ප්‍රධාන මායාකාරයා. මේක පැහැදිලි කරන්නත් මූලාශ්‍රයේ අපූර්ව උපමාවක් තියෙනවා. තායිලන්තය සහ බුරුමේ අතර තිබුණු දාගැබ් තැනීමේ තරඟය ගැන. ඒ කතාව ටිකක් විස්තර කරමුද? කතාවේ හැටියට මේ රටවල් දෙක තීරණය කරනවා දේශ සීමාවේ දාගබ් දෙකක් හදන්න. ඉස්සෙල්ලම හදලා ඉවර කරන කෙනාට අනිත් රට අයිති වෙනවා. හරි. තායිලන්ත වැසියෝ හරිම අවංකව ගඩොල් සිමෙන්ති ගෙනත් ඇත්තටම දාගබක් හදන්න පටන් ගන්නවා. ඒකට කාලයක් යනවා. නමුත් බුරුම භික්ෂුන් වහන්සේලා ඊට වඩා කපටි. මොකද කරන්නේ? උන්වහන්සේලා කරන්නේ උණ බම්මු වලින් විශාල දාගබක රාමුවක් හදලා ඒක සුදු රෙදි වලින් සම්පූර්ණයෙන්ම වහනවා. දවස් දෙකකින් බලනකොට සම්පූර්ණ සුදු පාට ලස්සන දාගබක මායාවක් මවලා ඉවරයි කොතපවා තියලා. ඒ කියන්නේ අපේ විඥානය හරියට fake it till you make it ප්‍රතිපත්තියෙන් වැඩ කරන කපටි නිර්මාණකරුවෙක් වගේ. ඔව්. ඇත්තටම තියෙන හිස්තැන් වෙනස් වීම පෙන්වන්නේ නැතුව ස්ථිර සම්පූර්ණ පින්තූරයක් මවලා අපිව රවට්ටනවා. මම හරිද? හරියටම. ඇත්තරම තියෙන්නේ මොහොතින් මොහොත වෙනස් වෙන අසම්පූර්ණ අත්දැකීම් ගොන්නක්. ඒක හරියට අර උණ බම්බු රාමුව වගේ. ඒත් විඥානය ඒකට කැමති නැහැ. ඒකට ඕන ස්ථිර සම්පූර්ණ කතාවක්. ඒ නිසා ඒක මේ අසම්පූර්ණ දත්ත ටික අරගෙන ඒ වටේට සුදුරෙද්දක් කොතලා මේ තියෙන සම්පූර්ණ දෙයක් කියලා අපිව රවට්ටනවා. හරි. මූලාශ්‍රය කියන කම්මැලි යෝගාවචරය මේ මායාවට හසු වෙලා එයා භාවනා කරලා ඇවිත් කියනවා කිසිම දෙයක් වෙනස් වුණේ නැහැ. මම විනාඩි 10ක් එකම විදිහට පිම්බීම හැකිලිම දැක්කා කියලා. ඒ තැට්ටෙටම හැම වෙන්න බෑ නේද? එක හුස්මක්වත් අනිත් එකට සම්පූර්ණයෙන්ම සමාන නැහැ. කොහෙත්ම නැහැ. ඒත් එයා දැකලා තියෙන්නේ විඥානයේ මවපු සුදුරෙද්ද විතරයි. හරි. නියම පුහුණුව තමයි ඒ මායාව වේද කර දකින්න නැවත නැවතත් අරමුණ දෙස බැලීම. එකම අරමුණ සිය දහස් වරක් බලන්න කියන්නේ අන්නේ උණබඹුරාමුව. ඒ හිස්තැන්. ඒ වෙනස් වීම දකින්නයි. හොඳයි මේක හරිම ගැඹුරුයි. චේතනාව, සංඥාව, විතර්කය, විඥාණය මේ ඔක්කොම තේරුම් ගත්තත් ආරාමයක ජීවත් නොවන එදිනෙදා ජීවිතයේ ගැටලු එක පොරබදන කෙනෙක් මේ දැනුම ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? ඔව් වැදගත්ම ප්‍රශ්නය. කොතනින්ද පටන් ගන්නෙ? මූලාශ්‍රයේ ඒකට ක්‍රමානුකූල මාර්ගයක් පෙන්වනව නේද? ඔව් ඒක තමයි වැදගත්ම දේ. මේක නිකම්ම දර්ශනයක් නෙවෙයි ප්‍රායෝගික පුහුණුවක්. මූලාශ්‍රයේ එක පියවර තුනකින් පැහැදිලි කරනවා. පළවෙනි පියවර තමයි අසීරු ආරම්භය. ඒ කියන්නේ මූලික විනයක් එමම් නැත්නම් සීලයක් පිහිටුවා ගැනීම. මේකට ලොකු වෑයමක් සහ ශක්තියක්, විරිය අවශ්‍යයි. ඒක කොච්චර අමාරුද කියන එකටත් මූලාශ්‍රයේ උපමාවක් තියෙනව නේද? ඔව්. ඒක හරියට දුවන අශ්වයෙක් පිට පුහුල් ගෙඩියක් තියන්න හදනවා වගේ අසීරුයි කියලා කියනවා. <laughs> අපේ හිත හරියට ඒ දුවන අශ්වයා වගේ නිතරම නොසන්සුන් නන්නත්තර වෙලා ඒ හිත එක තැනක එක අරමුණක තියාගන්න හදන එක ඒ කියන්නේ භාවනාව පටන් ගන්න එක හරියට අර පුහුල් ගෙඩියේ තියන්න හදනවා වගේ අමාරුයි. හරි. ඒ නිසා මුල්ම පියවර තමයි ඒක අමාරුයි ඒක අවුල් සහගතයි කියලා පිළිගන්න එක. ඒ කියන්නේ පළවෙනි පියවර ඒක අමාරුයි කියලා බලාපොරොත්තු වෙන එක. ඒක හරියට පළවෙනි වතාවට ජිම් එකට ගියාම වගේ හැමතැනම රිදෙනවා. හරියටම. ඒත් ඒක සාමාන්‍යයි කියලා දැනගෙන දිගටම කරන එක. හරි. එතකොට දෙවනි පියවර. දෙවනි පියවර තමයි ස්ථාවරත්වය. මෙන්න මේ අවස්ථාවේදී තමයි ගිහි ජීවිත ගත කරන අයට කෙටිකාලීන භාවනා වැඩසටහන් රීට්‍රීට්ස් වගේ දේවල් වල වටිනාකම තේරෙන්නේ. ටික කාලයකට හරි බාහිර ලෝකයෙන් ඈත් වෙලා විනයක් ඇතුවේ ඉන්නකොට අර දුවන අශ්වයාගේ වේගය ටිකක් අඩු වෙනවා. එතකොට මොහොතකට හරි පුහුල් gediye තියන්න, ඒ කියන්නේ හිත අරමුණේ තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් එතනදී සාර්ථකත්වයේ මනින්නේ කොහොමද? පැය ගාණක් හිත එකතැනක තියාගන්න පුළුවන් වෙන එකද? කොහෙත්ම නෑ. මූලාශයට අනුව එක දිගට හුස්ම රැලි 4ක් 5ක්වත් වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව බලාගෙන ඉන්න පුරුවන් නම් ඒකේ ලොකු ජයග්‍රහණයක්. ඒ ඇති. ඒ ඇති. එතනදී බලාපොරොත්තු වෙන්නේ ප්‍රවීණත්වයක් නෙවෙයි ස්ථාවරත්වයේ රසය පොඩ්ඩක් විඳ ගන්න එක විතරයි. හරි. අමාරුවෙන් පටන් ගත්තා ටිකක් ස්ථාවර වුණා. එතකොට තුන්වෙනි අවසාන පියවර මොකද්ද? අවසාන පියවර තමයි බැලු බැල්මට පරස්පර විරෝධී දෙයක්. ඒ තමයි ඇත්තහැරීමේ කලාව. ඒ කියන්නේ මුලින් දරුපු අර දැඩි උත්සාහය අර වීරය සම්පූර්ණයෙන්ම බහතියලා උපේක්ෂාව වඩන එක. උපේක්ෂාව. ඔව්. සිදුවන දෙයට මැදිහත් නොවි ඒක වෙනස් කරන්නවත් හදන්නවත් විනිශ්චය කරන්නවත් යන්නේ නැතුව නිකම්ම බලා සිටීම. ඒක තමයි අමාරුම දේ වගේ පේන්නේ. මුලින් ලොකු උත්සාහයක් දරලා පස්සේ උත්සාහයම අතහරින්න වෙනවා. ඔව්. මේකට හොඳම උපදේශය මූලාශ්‍රයේ සඳහන් බාහ්‍ය සූත්‍රයෙන් එනෝ නේද? ඔව්. බුදුන් වහන්සේ බාහිරට දෙන උපදේශය තමයි මේ මුළු පුහුණෙම සාරාංශය. මොකද්ද? දැකීමේහි දුටු දේ පමණක් වේවා, ඇසීමේහි ඇසු දේ පමණක් වේවා. විනාඩියක් ඉන්න. දැකීමේහි දුටු දේ පමණක් වේවා කියන එක හරිම සරලයි වගේ ඇහුණට ඒක කරන එක නිකන් හිත නවත්තනා වගේ වැඩක් නේද? ඒක ඇත්තටම කරන්න පුළුවන්ද? ඒකෙන් කියවෙන්නේ හිත නවත්තන්න කියන එක නෙවෙයි. කියවෙන්නේ ඇතුලෙන් කතා කරන එක, විනිශ්චය කරන එක නවත්තන්න කියන එක. ආ හරි. අපි යමක් දකිනකොට මේක ලස්සනයි, මේක කැතයි, මට මේක ඕන, මට මේක එපා කියලා ඇතුලෙන් කතාවක් පටන් ගන්නවා. ඒක තමයි පපංච කිරීම. අර කොටියට මස්ලේ පුරවන වැඩේ. හරියටම. බාහිර දුන්න උපදේශය තමයි ඒ කතාව නවත්තන්න කියන එක. දකින දේ දකින දේ විතරක් වෙන්න දෙන්න. අර කේන්ති යන ඊමේල් එකේ වචන ටික වචන ටිකක් විදිහට දකින්න ඒකට මේකමට අපහාස කළා කියන කතාව ගොතන්න එපා. හරි. එහෙනම් අපි අද කතා කරපු දේවල් පොඩ්ඩක් එකට එකතු කරගමු. අපි දැක්ක චේතනාව කියන්නේ කර්මයේ එන්ජින, ඒ එන්ජින් එකට ඉන්ධන සපයන සංඥාව කියන්නේ මිරිංගුවක්. ඔව්. ඒ ඉන්ධන පාවිච්චි කරලා අපිවම විනාශ කරන කොටියන්ව නිර්මාණය කරන කතන්දරකාරයා තමයි විතර්කය. සහ මේ මුළු මායාවම ඇත්තක් වගේ පෙන්වන ප්‍රධාන මායාකාරයා තමයි විඥාණය කියලා. වැදගත්ම දේ තමයි මේ මාර්ගය හැඟීම් නැති කර ගැනීමක්වත් ලෝකෙන් පැනලා යාමක්වත් නෙවෙයි. ඒ වෙනුවට දුක සහ හැඟීම් ගොඩනැගෙන ක්‍රියාවලිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමක් අපි දුක් විඳින්නේ බාහිර සිද්වීම් නිසාම නෙමෙයි. ඒ සිද්වීම් වටා අපි ගොඩනගන කතන්දර, අපි ඇති කරගන්නා චේතනා සහ අපි අහුවෙන මායාවන් නිසා බවදීරුම් ගැනීම. ඒක නිදහසට යන පාර. ඔව්. අවසානයේට අපේ අසන්නන්ට හිතන්න දෙයක් ඉතුරු කරමු. මූලාශ්‍රයේන කුමාරවරු තුන්දෙනා කොටියාව නිර්මාණය කළා වගේ අපේ අපේ ජීවිතවල මොන වගේ කොටියෙන්ද මේ මොහොතේ නිර්මාණය කරමින් ඉන්නේ. එක අස්ති කැබැල්ලක්, ඒ කියන්නේ එක පොඩි සිදුවීමක්, අනුන්ගේ වචනයක් නැත්නම් මතකයක් පදනම් කරගෙන ඒ අස්ති කැබැල්ලට හුදෙක් අස්ති කැබැල්ලක් විදිහටම තියෙන්න දුන්නත් ඒ වටේ කතාවක් ගොතන්නේ නැටව හිටියොත් මොන වගේ හැඟීමක්ද නේවිද? මේ ලේඛන කොටස් වලින් චේතනාව සහ තෘෂ්ණාව මුල් කරගෙන දුක හටගන්න හැටිත් ඒක නැති කරන මාර්ගයේ විවිධ අධීර ගැනත් ගැඹුරින් කතා කරනවා. ඔව් මේක දාර්ශනිකව ගත්තම හරිම ශක්තිමත්. ඒත් මට හිතුණ දෙයක් තමයි නූතන ගිහි වෘත්තියකෙක්ගේ එදිනෙදා අත්දැකීම් එක්ක මේ ගැඹුරු සංකල්ප සම්බන්ධ කළොත් ඒකේ ප්‍රායෝගික වටිනාකම තවත් වැඩි කරන්න පුළුවන් නේද? මටත් ඒකමයි හිතුනේ. හරියටම. මොකද මේකේ විස්තර කරන මාර්ගය අර කළු සුදු වෙන් කරන එක ඊට පස්සේ හොඳ සහ වඩා හොඳ තෝරගන්න එක අන්තිමට උපේක්ෂාවට යන එක මේක හරිම ශාස්ත්‍රීයයි. ඔව් පොතක තියනවා වගේ. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් රැකියාවේ ප්‍රශ්න පවුලේ වගකීම් එක්ක ඉන්න කෙනෙක් මේක දැක්කම හිතන්න පුළුවන් ආ මේ වයිතේ ආරාමයකට වෙලා ඉන්න අයට තමයි හොඳ කියලා. ඒක ඇත්ත. එතනදි තමයි අපි මේක වෙනස් විදියකට ඉදිරිපත් කරන්න ඕන වෙන්නේ. මේ ශාස්ත්‍රීය අධීර ටික අද කාලයට ගලපලා ප්‍රායෝගික පියගැට පෙළක් වගේ ඉදිරිපත් කරන්න පුළුවන්. පියගැට පෙළක්. ඔව්. උදාහරණයක් විදියට අර පළවෙනි අධීර කළු සුදුවෙන් කිරීම අපි ඒකට කියමු මානසික ප්‍රතමාධාරයක් කියලා. මානසික ප්‍රතමාධාර. ඒක හොඳ යෙදුමක්. ඒ කියන්නේ මේ හදිසි මානසික තුවාලයක් වගේ දෙයක් වුණා මේක පැතිරෙන එක නවත්ත ගන්න කරන දෙයක් වගේද? හරියටම හිතන්නකෝ ඔෆිස් එකේ කෙනෙක් එක්ක හොඳටම තරහ ගියා කියලා. ඒ වෙලාවට හිතට එන පළවෙනිම දේ මොකක්ද? සෑරි ඊමේල් එකක් යවන්න. අන්න ඒක තමයි කළු ක්‍රියාව. හැබැයි ඒ වෙලාවේ සිහියෙන් නෑ මම මේක කරන්නේ නෑ කියලා තීරණය කරලා ඒ ඊමේල් එක නොයවා ඉන්න එක තමයි සුදු ක්‍රියාව. හ්ම් අන්න ඒ මානසික ප්‍රතමාදාරයෙන් වෙන්නේ ශනිකව වෙන්‍යාන හානිය වලක්වා ගන්න එක. ඒකෙන් తත්වය හොඳටට හැරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි නරකතට හැරෙන එක නම් නියත වශයෙන්ම නවතිනවා. හරියටම. හරි. ඒක හොඳ උපමාවක්. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. හිතමු අපි ඒ ඊමේල් එක යව්වේ නෑ කියලා. ඒතර තරහා ඒක හිතේ හිර කරගෙන දවස් ගානක් අර මනුස්සයෙක් හිත යටින් අවුලෙන් ඉන්නවා. ඔව්. මීටිං වලදී මූණ බලන්නේ කතා කරන්නේ නැහැ. අන්න ඒක. එතකොට ඒ ප්‍රථමාධාරය ඇත්තටම සාර්ථකද? ඒක හරියට ලේ ගලන එක නැවතුවට තුවාලේ ඇතුලෙන් පැසවනවා වගේනේ. නියම ප්‍රශ්නයක්. ඕක තමයි ප්‍රථමාධාරයේ සීමාව. ඒකෙන් ලේ ගලන එක නවතිනවා. ඒ කියන්නේ ෂණික හානිය වළකිනවා විතරයි. තුවාලේ සනීප වෙන්නේ නැහැ. අන්න එතනට තමයි දෙවනි අධියර. අර හොඳ සහ වඩා හොඳ අතර වෙනස දැකීම අත්‍යවශ්‍ය වෙන්නේ. හ්ම්. අපි ඒකට කියමු මානසික මෙහියුම් පද්ධතිය වැඩි දියුණු කිරීමක් කියලා. mental OS upgrade එකක්. OS upgrade එකක් ඒ කියන්නේ මූලික ක්‍රියාවලියම වෙනස් කරනවා කියන එකද? ඔව්. ඊමේල් එක නොයවා ඉදීම හොඳයි. ඒක Windows 95 වගේ වැඩේ කරනවා. හරි. නමුත් හිත ඇතුලෙන් වෛරෙන් කේන්තියෙන් පැසවන එක ඒක හොඳ වුණාට වඩා හොඳ නැහැ. වඩා හොඳ தත්ත්වය තමයි ඒ තරහව කලමනාකරණය කරගන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ ඇයි මට මේ තරම් තරහක් ආවේ වගේ ප්‍රශ්න අහන එකද? හරියටම. මේකේ මගේ පැත්තෙන් වරදක් තියෙනවද? මට මේ පුද්ගලයා එක්ක අවබෝධයෙන් කතා කරන්න පුළුවන්ද කියන තැනට එන එක. ඒක තමයි OS එක Windows 11 වලට අප්ග්‍රේඩ් කරනවා වගේ වැඩක්. හරි ඒක පැහැදිලි. එතකොට තුන්වෙනි අදියර මැදිහත් නොවීම උපේක්ෂාව ඒක මේ OS upgrade එකේ advanced feature එකක් වගේද? ඒක තමයි මේ පිය ගැටපෙලේ ඉහළම තලය. අපි ඒකට කියමු නිරීක්ෂක මානසිකත්වය කියලා. observer mindset. නිරීක්ෂක මානසිකත්වය. මෙතනදී වෙන්නේ අර කේන්ති හටගන්න හැටි, ඊමේල් එක යවන්නේ පෙළඹීම, ඒක නවත්ත ගන්න දරන උත්සාහය මේ හැමදේම දිහා කිසිම මැදිහත්වීමකින් තොරව බලාගෙන ඉන්න එක. හරියට තමන්ගේ හිත කියන වේදිකාවේ රඟ දැක්වෙන නාට්‍යයක් දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයෙක් වගේ. අන්න ඒක. මේක ආරාමයකටම වෙලා කරන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ගේ කාර්යබහුල ජීවිතයේ මැදදීම කරන්න පුරුවන් දෙයක්. හරි. දැන් අපික ප්‍රායෝගික මෙවලම් කට්ටලයක් තියෙනවා. ඒත් මෙවලම් තින්නුනට ඒවා පාවිච්චි කරන්න ශක්තියක් උනන්දුවක් නැත්තම් වැඩක් නෑනේ. ලේඛනයේ වීරිය ගැන කතා කරන විදිහ. ආ අර ලේනා මුහුද හිස් කරන කතාව. ඔව් දුවන අශ්වයෙක් පිට වට්ටක්කා ගෙඩියක් තියන්න හදනවා වගේ උපමා. ඒව ඇහුවම හිතෙන්නේ මේකට සුපිරි වීරයෙක්ගේ ශක්තියක් ඕන කියලා. සාමාන්‍ය මිනිස්සෙක් පටන් ගන්නත් කලින් අතෑරලා දාන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම. ඒ උපමා වලින් කියවෙන ගැඹුරු අදහසක් තිබුණත් අද කාලේ කෙනෙක්ට ඒකෙන් වෙන්නේ අධෛර්යමත් වෙන එක. මට කොහෙද මේවට වෙලාවක් කියලා හිතනවා. මට කොහෙද මේවට ශක්තියක් කියලා හිතෙනවා. ඒකනේ. මෙතනදී අපි කරන්න ඕන වීරිය කියන එකේ අර්ථ දැක්වීමම වෙනස් කරන එක. වීරිය කියන්නේ එකපාරේ යොදන මහා ශක්තියක් නෙවෙයි ඒක. ඒක තිරසාර, ස්ථාවර සහ කුඩා මාත්‍රාවලින් යොදන දෙයක්. ඒ කියන්නේ මැරතන් එකක් දුවනව වෙනුවට හැමදාම පොඩි වොක් එකක් යනවා වගේ දෙයක්ද? හරියටම. ඒකට තමයි ගල විදින දියබින්ද කියන උපමාව ගැලපෙන්නේ. ලේනා මුහුද හිස් කරනවා වගේ මහකාරියක් ගැන හිතලා බය වෙනවා වෙනුවට තමන්ගේ පුහුණුව විශාල ගලක් මතට එක දිගට වැටෙන වතුර බිඳුවක් වගේ හිතන්න පුළුවන්. තේකක් හැදෙනකම් ඉන්න ගමන් ගන්න එක සිහියෙන් යුතු හුස්මක්. ඔව්. පරිගණකය ඉස්සරහා වැඩ කරනකොට තමන්ගේ ඉරියව්ව ගැන ඇතිවෙන කෙටි සිහිය. මේ එක එක දිය බිඳුවක් වගේ. ඒත් සමහරු හිතන්න පුළුවන් විනාඩියක් දෙකක් හුස්ම ගත්තට මොන වෙනසක් වෙන්නද කියලා. ඒකෙන් අර ලොකු ඉලක්කයකට යන්නේ කොහොමද කියන සැකය එන්න පුරුවන්. ඒක සාධාරණ සැකයක්. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි අරමුණ එකපාර ලොකු ප්‍රතිඵලයක් ගන්න එක නෙවෙයි. අරමුණ වෙන්නේ පුරුත්තක් ගොඩනගන එක. ඔව්. ඒ කුඩා ක්‍රියාවන්ගෙන් වෙන්නේ අපේ මනසේ ස්නායු පද්ධතියේ මාර්ග අලුතෙන් හදන එක. අපි ඒකට කියමු ප්‍රායෝගික ක්ෂුද්‍ර වීරිය කියලා. මයික්‍රෝ එෆර්ට්. ක්ෂුද්‍ර වීරිය. දවසකට විනාඩි 3ක් වෙන් කරලා හුස්ම ගැන විතරක් අවධානය යොමු කරනවා. කාලයක් යද්දී සීයෙන් ඉන්න එක අරගලයක් වෙනවා වෙනුවට අපේ ස්වභාවික තත්ත්වය බවට පත්වෙනවා. හරියට දත් මදිනවා වගේ මුලදී අමාරු වුණාට පස්සේ ඒක පුරුද්දක් වෙනවා. ඒ වගේම මේ ලේඛනයේම තියෙන අදහසකුත් මෙතනට එකතු කරන්න පුළුවන්. භාවනාවේ අවසන් අධීරයේදී දැඩි වීරයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ නිරීක්ෂණය විතරයි කියලා සඳහන් වෙනවා නේද? ඕ ඒක හරිම වැදගත්. ඒ කියන්නේ මේ ගමන මෙහෙම පැහැදිලි කරන්න පුරුවන්. ආරම්භික දැඩි වීරිය අවශ්‍ය වෙන්නේ බයිසිකලයක් පදින්න පටන් ගන්නකොට වගේ ගම්‍යතාවයක් ඇති කර ගැනීමට විතරයි. එබ්බාර් බැලන්ස් එක ආවට පස්සේ ලොකු වෙහසක් නැහැ. අවසාන අරමුණ වෙන්නේ පුහුණුව අරගලයක්සේ නොදැනි දක්ෂ ලෙස පවත්වාගෙන යා හැකි තත්වයකට පැමිණීම. ඒකෙන් කියවෙන්නේ මේක මහ වෙහසකර දෙයක් නෙවෙයි දක්ෂතාවයක් වර්ධනය කර ගැනීමක් කියලා. හරි. එතකොට මේ ක්ෂුද්‍ර වීරියෙන් පුරුද්දක් ගොඩනගාගෙන ගමනේ අවසානයට එනවා. හැබැයි එතනත් තව ගැටලුවක් තියෙනවා. මොකද ලේඛනයේ කියවෙන අවසාන අරමුණු අර නිබ්බිදා එමත් නැත්නම් කලකිරීම සහ උපේක්ෂාව. මේ වචන ඇහුවම මට නම් මුරින්ම මතක් වෙන්නේ ජීවිතය ගැන කිසිම උනන්දුවක් නැති හැඟීම් දැනීම් නැති කෙනෙක්ව. ඔබේ ප්‍රතිචාරය හරිම සාධාරණයි. ගොඩක් දෙනෙකුට හිතන දෙයක් ඒක. ඇත්තටම ඒක බ්‍රෑන්ඩිං ප්‍රශ්නයක්. බ්‍රෑන්ඩිං ප්‍රශ්නයක්. ඔව්. පාලි වචනේ තියෙන ගැඹුරු විමුක්තිදායක අර්ථය කලකිරීම වගේ වචනයකට පරිවර්තනය කරද්දී සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒ වෙනුවට හරිම නිෂේධනීය අදහසක් එනවා. මෙතනදී අපි කරන්න ඕන මේ උස්සස් මානසික තත්වයන් නූතන මනෝවිද්‍යාවේ භාෂාවෙන් නැවත ඉදිරිපත් කරන එක. හරි. නිබ්බිදා වලින් පටන් ගමු. කලකිරීම කියන එක නාටකයෙන් නිදහස් වීම විදිහට වෙනස් කරන එක හොඳ අදහසක්. ඒත් ප්‍රායෝගිකව ඒකේ තේරුම මොකද්ද? මගේ ප්‍රධානිය මට අසාධාරණයක් කළාම ඒක නාටකයක් කියලා අහක බලන්නද කියන්නේ? නෑ. කොහෙත්ම නෑ. නාටකයෙන් නිදහස් කියන්නේ අසාධාරණෙන් නොසලකා හැරීම නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ඒ සිදුවීම වටාපිම අපේ හිතේ ගොඩනගා ගන්න අමතර කතාවෙන් නිදහස් වීම. අමතර කතාවෙන් ඔව්. මගේ ප්‍රධානියමට අසාධාරණයක් කළා කියන එක යථාර්ථය. ඒක සත්‍යයක්. එයා හැමතිස්සෙම මට මෙහෙමයි කරන්නේ. මට කවදාවත් උඩට යන්න දෙන්නේ නැහැ. මගේ මුළු ජීවිතයම ඉවරයි කියන එක තමයි නාට්‍යය. ආ, හරි තේරුණා. නිබ්බිදාව කියන්නේ ඒ නාට්‍ය නිසා ඇතිවෙන නිමක් නැති මානසික වෙහෙස තේරුම් අරගෙන යථාර්ථයට විතරක් මුහුණ දෙන්න ශක්තිය ලබා ගැනීම. ඒ කියන්නේ පැනලා යන එක නෙමෙයි ප්‍රශ්නෙට වඩාත් පැහැදිලි මනසකින් මුහුණ දෙන්න ශක්තිය ලැබෙන එක. හරි, ඒක පැහැදිලි. එතකොට උපේක්ෂාව, ඒක නොසැලෙන සමබරතාව, unshakable balance කියන එක හොඳයි. ඒත් කණ්ඩායමම අර්බුදයකෙද්දී නායකය කිසිම දෙයක් ගානක් නැතෝ සංසුන්ව හිටියොත් මිනිස්සු හිතන්නේ එයාට මේක දැනෙන්නේ නෑ එයාට අපිට බඩක් නෑ කියලා නේද? ඒ නොසැලෙන සමබරතාව අනිත් අයට පෙන්නේ ගණන් නොගැනීමක් විදියට නේද? ඊටාම වැදගත් කරුණක්. උපේක්ෂාව කියන්නේ හැඟීම් දැනීම් නැතිලීමක්වත් උදාසීන බවක්වත් නෙමෙයි. ඒක හරියට දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ. ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ. ඔව්. හදිසි අනතුරකින් රෝහලට ගෙනාපු රෝගියෙක්ට ශල්‍ය කර්මයක් කරද්දී වෛද්‍යවරයා කලබල වෙන්නේ අඬන්නේ නැහැ. එයා ඉන්නේ පූර්ණ සංසුන්කමකින් සහ තියුණු අවධානයකින්. ඒක ඇත්ත. ඒකෙන් කියවෙන්නේ එයාට රෝගියා ගැන දුකක් නැහැ කියන එකද? නෑ. ඒ සංසුන්කම ඒ සමබරතාවය තමයි රෝගියාගේ ජීවිතය බේරගන්නේ යට ඉඩ දෙන්නේ. එයා කලබල වුණොත්, එයාගේ අත වැවුලුවොත් රෝගියාගේ ජීවිතය අනතුරේ. ඒක හොඳ උපමාවක්. ඒ කියන්නේ උපේක්ෂාව කියන්නේ ක්‍රියාවිරහිත තත්වයක් නෙවෙයි. ඒක තමයි ඉහළම මට්ටමේ ක්‍රියාශීලී බව. කොහෙත්ම අර්බුදයකදී නායකයාගේ නොසැලෙන සමබරතාවය තමයි කලබල වෙලා වැරදි තීරණ ගන්නවා වෙනුවට හැමෝටම හිත කර බුද්ධිමත් තීරණයක් ගන්න පාර කපන්නේ. ඒක දුර්වලකමක් නෙවෙයි, ඉහළම මට්ටමේ මානසික ශක්තියක්. ඉතින් අපි අද කතා කරපු විදිහට මේ ගැඹුරු දාර්ශනික කරුණු නූතන ගිහි ජීවිතයට වඩාත් සමීප කරන්න යෝජනා තුනක් මතු වුණා. පළමුවා අර ශාස්ත්‍රීය අධ්‍යර ටික මානසික ප්‍රතමාදාර සහ නිරීක්ෂක මානසිකත්වය වගේ ප්‍රායෝගික පියවරයන් බවට පරිවර්තනය කරන එක. ඔව්. දෙවනුව භාවනා වීරිය කියන්නේ මහා කැපකිරීමක් නෙවෙයි ගල විදින දිය බින්ද වගේ දිනපතා කරන කුඩා ස්ථාවර පුහුණුවක් කියලා හඳුන්වන එක. අවසාන වශයෙන් නිබ්බිදාවා සහ උපේක්ෂාව වගේ උසස් තත්ත්වයන් ජීවිතයෙන් පලා වගේ දකිනවා වෙනුවට නාට්‍යයෙන් නිදහස් සහ නොසැලෙන සමබරතාවය වගේ සවිබල ධනාත්මක අරමුණු විදිහට ඉදිරිපත් කිරීම. ඔබේ කාර්යය තවදුරටත් ශක්තිමත් කරගත් පසු එය නැවතත් අප වෙත යොමු කරන්න. හොඳයි. අපි අද බලමු ඔබගේ ලේඛනයේ අර 213 ඉඳන් 238 වෙනකම් පිටුවල තියෙන කරුණු. මේවා නූතන ගිහි ජීවිතයකට තවත් ප්‍රායෝගිකව ගලපගන්නේ කොහොමද කියලා. අපි එනම් මුලින්ම පටන් ගමු අර අදුක්කම සුඛ වේදනාව ගැන තියෙන විග්‍රහයෙන්. මට හිතෙන්නේ ඒකේ තියෙන ගැඹුරු අදහස නූතන ගිහියෙකුට ටිකක් ග්‍රහණය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හරිම තාක්ෂණිකයි වගේ දැනෙන්නේ. විශේෂයෙන්ම ආශ්වාස ප්‍රශ්වාස අතර පවතින අවකාශය වගේ උදාහරණයක් විධිමත් භාවනාවක් නොකරන කෙනෙක්ට ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අමාරුයි නේද? ඕ ඕ හරියටම. ඒක හරිම වැදගත් නිරීක්ෂණයක්. මොකද ඒ වගේ තාක්ෂණික භාෂාවක් ඇතුලේ මේ සංකල්පයේ තියෙන නියම ප්‍රායෝගික බලය හිර වෙන්න පුළුවන්. අපි මේක වෙනස් විදිහකින් බලුවත් අදුක්කම සුඛ වේදනාව කියන්නේ භාවනාවේදී විතරක් හම්බ වෙන දෙයක් නෙවෙයි. ඒක අපි දවස පුරාම නොදැනුවත්වම ගත කරන අර ස්වයංක්‍රීය නැත්තම් ඔටෝ පයිලට් මානසික තත්වය කියලා කිව්වොත් කොහමද? ආ ඒක හරිම රසවත් අදහසක්. ඔටෝ පයිලට් තත්වය. ඔව්. අපි රිය පදවනකොට, පිංගන් සෝදනකොට, එහෙම නැත්තම් නිකමටම ගියේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්නකොට අපේ හිත තියෙන්නේ ওই මධ්‍යස්ත ස්වභාවයේ තමයි. එතකොට ඔබ කියන්නේ මේ මධ්‍යස්ත වේදනාවේ තියෙන නියම අභියෝගය ඒ හැඟීමම නෙවෙයි ඒ වෙලාවේ අපි ඉන්නේ සිහි නැතුව අවිඥානිකව කියන එකද? නොදෙනුවත්වම නරක පුරුදු ඇතිවෙන්න පාර කැපෙන්නේ තෙතනදීද? හරියටම ඒක තමයි මෙතන දින සියුම්ම තැන. බලන්න සතුටක් හරි දුකක් හරි දැනෙනකොට අපි ඒ ගැන හොඳටම දැනුවත්. ඔව් ඇත්ත. නමුත් මේ මධ්‍යස්ත අපි එච්චර ගණන් නොගන්න අවස්ථාවලදී තමයි අපේ මනස නොදැනුවත්වම විවිධ චේතනා, පුරුදු රටාවන් නිර්මාණය කරගන්නේ. ඒ නිසා මේ ඕටෝ පයිලට් தත්ත්වය හඳුනා ගන්න කියලා දෙන එක පාඨකයාට තමන්ගේ ජීවිතයේ සැඟවුණු ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න දොරටුවක් අරිනවා වගේ. හරිම පැහැදිලි. එහෙම බලනකොට අර ආස්වාස ප්‍රස්වාස අතර අවකාශය කියන තාක්ෂණික විග්‍රහයට වඩා අපිට ගොඩක් ජීවමාන උදාහරණ දෙන්න පුළුවන්. හ්ම්. උදාහරණයක් පිළිහෙත මෙහෙම කිව්වොත් හොඳ ආරංචියකින් ලැබුණු සතුටේ උච්චතම අවස්ථාව පහව ගියත් ඊළඟ සිතුවිල්ල මතුවෙන්න කලින් තියෙන පුංචි නිමේෂය ගැන හිතන්න කියලා නියමයි. එහෙම නැත්නම් ලොකු ට්‍රැෆික් එකක ඉඳලා හිතේ ඇති වුණු කලකරීම ටිකෙන් ටික අඩු වෙලා මනස ඊළඟ ප්‍රශ්නය අල්ලගන්න කලින් තියෙන ඒ නිස්කලංක මොහොත වගේ දෙයක්. එතකොට පාඨකයට තේරෙනවා මේක භාවනා කුටියට සීමා වුණු දෙයක් නෙවෙයි තමන්ගේ මුළු තැන්ගේ කාර්කයේදීත් අත්විඳින දෙයක් කියලා. ඔව් ඒ වගේ උදාහරණයක් දුන්නම මේ ගැඹුරු සංකල්පය පාඨකයාගේ අතටම ගෙනත් දෙනවා වගේ වෙනවා. ඉතින් අපි මේ ඔටෝ පයිලට් තත්ත්වයේ ඉන්නකොට අපේ යථාර්ථය හැඩගැහෙන්නේ කොහොමද කියන එකත් වැදගත්. ඒකට ගොඩක් වෙලාවට හේතු වෙන්නේ අපි දේවල් වලට අලවන ලේබල්, ඒ කියන්නේ සංඥා. ඔබගේ ලේඛනයේ සංඥාව පිළිබඳ විග්‍රහය න්‍යායාත්මකව ඊටාම ප්‍රබලයි. හැබැයි මට හිතෙනවා නූතන ගිහියා මුහුණ දෙන සංඥා විපල්ලාසය. අනේ කියන්නේ සමාජ මාධ්‍ය, විලඳ දැම්බීම් වගේ දේවල් ඒකත් අත කෙලීම සම්බන්ධ කරලා නැති නිසා ඒකේ ප්‍රායෝගික අදාළත්වය ටිකක් මගහැරෙනවා. ඔව් ඒක ඇත්ත. දැනට තියෙන විදියට සංඥාව කියන වචනේ ඇහෙනකොට ඒක ටිකක් පරණ වියලි දාර්ශනික දෙයක් වගේ නේද දැනෙන්නේ. ඔව් ටිකක් වියුක්තයි. ඒ වියුක්ත බව නිසා පාඨකයාට තේරෙන්නේ නැහැ මේ කතා කරන්නේ තමන්ගේ දෛනික ජීවිතයේ තීරණාත්මකම අංගයක් ගැන කියලා. ඔබ කියන්නේ ඒක අපේ ෆෝන් එකේ තිරය මත හැම තත්පරයකම සිදුවෙන දෙයක් කියලා පෙන්නලා දෙන්න ඕන කියන එකද? හරියටම සංඥා විපල්ලාසය කියන සංකල්පය නූතන සංසිද්ධීන් එක කෙලින්ම සම්බන්ධ කරන්නම ඕන. උදාහරණයක් විදිහට සමාජ මාධ්‍යවල ගකින අර ලස්සන ජීවන රටා ඒකේ යථාර්ථය විකෘති කරන්න කොච්චර ප්‍රබල සංඥාවක් නිර්මාණය කරනවද කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඒ සංඥාව නිසා අපි නොදැනුවත්වම අපිව අනිත් අයත් එක්ක සංසන්දනය කරගෙන දුකටපත් වෙන හැටි පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට පාඨකයාට තේරෙයි මේ කතා කරන්නේ අවුරුදු දහස් ගානකට කලින් ලියවුණු ලයක් ගැන නෙවෙයි, Taman මීට විනාඩි 5කල කලින් ෆෝන් එකේ දැකපු දේ ගැන කියලා. ඒක ඊටාම ප්‍රබලයි. මොකද එතකොට මේක ව්‍යුක්ත ධර්ම කරුණක් වෙනුවට ඩිජිටල් සුවතාවේ නැත්තම් ඩිජිටල් වෙල්නස් ගැන කතා කරන ප්‍රායෝගික මාර්ගෝපදේශයක් බවට පත්වෙනවා. ඔව්. උදාහරණයක් විදිහට අර Instagram එකේ දකින ලස්සන නිවාඩුවක ෆොටෝ එකක්. ඒක දකිනකොටම එන පළවෙනි සංඥාව තමයි පරිපූර්ණ සතුට කියන එක. නමුත් ඒක යථාර්ථයේ විකෘතියක්. ඒ ෆොටෝ එකට එහායින් තියෙන වෙහෙස, වියදම සමහර විට ආරවුල් පවා අපිට පේන්නේ නැහෙනි. නියම උදාහරණයක්. අපි ඒක තවත් පියවරක් ඉස්සරහට ගෙනියමු. පාඨකයාට ප්‍රායෝගික අභ්‍යාසයක්ම දෙන්න පුළුවන්. ආ හොඳයි. මෙන්න මේ වගේ දෙයක්. ඔබ Instagram හි අලංකාරවත් ඡායාරූපයක් දුටු විට මනසේ ඇතිවන පළමු සංඥාව හෙවත් ලේබල පරිපූර්ණ සතුට සාර්ථකත්වය නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ සවිඥානිකව මෙහෙම අහන්න. මෙම සංඥාව පිටුපස්ස ඇති සැබෑ తත්වය කුමක් විය හැකිද? මෙහි නොපෙන්වන දේ කුමක්ද? මේ සරල ප්‍රශ්නය මනස මූලික ලේබලයෙන් උබ්බට දෙකීමට පුහුණු කරන ප්‍රබල මෙවලමක් වෙනවා. ඒක පාඨකයාට තමන්ගේ ෆෝන් එක අතට ගන්න හැම වෙලාවකම පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඒක ඇත්තටම බලවත්. මොකද මේ විකෘති වෙච්ච සංඥාව අපේ මනසට ඇතුළු වුණාට පස්සේ ඒක අපේ ඊළඟ ක්‍රියාවට, අපේ චේතනාවට කෙලින්ම බලපානවා. මං හිතන්නේ ඒක ඔබගේ ලේඛනයේ ඊළඟ කොටසට, ඒ කියන්නේ චේතනාව පිළිබඳ විග්‍රහයට අපිව බොහොම ස්වභාවිකව අරගෙන යනවා. ඔව්, ඒ සම්බන්ධය ඊටාම පැහැදිලි. ඔබ ලේඛනයේ චේතනාව කර්මය ලෙස හඳුන්වා දීම නිවැරදි. හැබැයි ඒක ඉදිරිපත් කරලා තියෙන විදිය නිසා ඒ සංකල්පය අතීත හා අනාගත භවයන්ට විතරක් සීමා වෙච්ච ටිකක් බරපතල දෙයක් වගේ හැඟෙන්න පුළුවන්. නූතන ගිහියෙකුට කර්මය කියන වචනේ ඇහෙනකොටම හිතෙන්නේ ඒක වෙනස් කරන්න බැරි අතීතයෙන් එන ලොකු බරක් කියලා. ඒ නිසා වර්තමාන මොහොතේ මානසික සුවය හොයන කෙනෙක්ව ඒක අධෛර්යමත් කරන්නත් පුළුවන්. මට ඒක තේරෙනවා. අර කර්මය කියන වචනය තියෙන බර මේ මොහොතේ නිදහස් වෙන්න උත්සාහ කරන කෙනෙක්ට බාධාවක් වෙන්න පුළුවන්. ඒක හරියට ඔයාට මේ මොහොතේ සතුටින් ඉන්න ඕන නම් ඔයා මුලින්ම භව ගානක ඉඳන් එන මේ ණය ගෙවලා ඉන්න ඕන වගේ පණිවිඩයක් දෙනවා. හරියටම ඒකින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක තමන්ට කරන්න බැරි දෙයක් කියලා. ඔව්. ඒ බර සෑහෙල්ලු කරලා චේතනාම කියන සංකල්පය මේ මොහොතට ආදාළ කරගන්න අපිට පුරුවන් අපි චේතනාම කියන එක ක්ෂුද්‍ර තේරීම් නැත්තම් මයික්‍රෝ choices කියලා නැවත අර්ථ දක්වුවත් ක්ෂුද්‍ර තේරීම් ඔව් එදිනදා ජීවිතයේදී අපි ගන්නා සෑන පුංචි තීරණයක්ම යමෙකුට කෝපෙන් පිළිතුරු දීමේ චේතනාව, නිකරුණේ දුරකතන යත්තට ගැනීමේ චේතනාව, කරුණාවන්ත වචනයක් කතා කිරීමේ චේතනාව ඒ මොහොතේම අපේ මනසේ ස්වභාවයත් ඊළඟ මොහොතේ යථාර්ථයත් නිර්මාණය කරන හැටි පෙන්වලා දෙන්න පුරුවන්. එතකොට කර්මය කියන්නේ අතීතයේ ඉඳන් එන ලොකු ගලක් නෙවෙයි මේ මොහොතේ අපේ අතේ තියෙන පුංචි බීජයක් කිය පාඨකයට තේරම් යනවා. චුද්‍ර තේරීම්. මම ඒ වචන ටිකට ඇත්තටම කැමතියි. ඒකෙන් මුළු සංකල්පයම ක්ෂණිකව ප්‍රායෝගික වෙනවා. එතකොට කර්මය කියන්නේ අපිට පාලනය කරන්න බැරි ඉරණමක් නෙවෙයි අපි මේ මොහොතේ කරන පුංචි තේරීම් වල එකතුවක්. හ්ම්. ඒ කියන්නේ අපි යවන හැම ටෙක්ස්ට් මැසේජ් එකකම අපි දාන හැම කමෙන්ට් එකකම තියෙන චේතනාව අපේ ඊළඟ මිනිත්තු කීපේ යථාර්ථය නිර්මාණය කරනවා කියන එකද. ඒක හරිම බලවත් ඒ වගේම ටිකක් බය හිතෙන අදහසක්. ඔව් ඒකේ බලය වගේම වගකීමකුත් තියෙනවා. ඒත් ඒක නිදහස් කරන වගකීමක්. ඒක පැහැදිලි කරන්න මෙන්න මේ වගේ උදාහරණයක් ලේඛනයට එකතු කරන්න පුළුවන්. හොඳයි. ලේඛනයේ සඳහන් වෙනවා චේතනාව අපේ අනාගතය සකසන බව අපේ මේ මොහොතට ගලපා ගනිමු. ඔබ ඊළඟට යවන කෙටි පණිවිඩය යැවීමට පෙර තත්පරයක් නැවති එහි ඇති චේතනාව කුමක්දයි පරීක්ෂා කරන්න. එය උදව් කිරීමටද රිදවීමටද නැතව තමන් නිවැරදි බව ඔප්පු කිරීමටද මෙම සරල පරීක්ෂාව චේතනාව අවබෝධ කරගැනීමේ ප්‍රායෝගිකම ක්‍රමයයි. එය මතු භවය ගැන නොව මේ ජීවිතේ ඊළඟ මිනිත්තු පහේ ගුණාත්මක භවය ගැනයි. ඒක නියමයි. ඒ විදිහට මහා දාර්ශනික සංකල්පයක් එදිනදා ක්‍රියාවක් තුළට ගෙනල්ලා ප්‍රායෝගික අභ්‍යාසයක් බාටපත් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ ශුද්‍ර තීරීමක් කරන්න නම් ඒ චේතනාව මතුවෙන මොහොත ගැන සිහියෙන් ඉන්න ඕන නේද? ඔව්. ඒක තමයි අමාරුම දේ. මොකද අපේ හිත නිතරම එක එක දේවල් වලට ඇදිලා යනවා. මං හිතන්නේ ඒක අපිව මේ සාකච්ඡාවේ අවසන් කරනට අරගෙන යනවා. ඒ තමයි විතර්ක පිළිබඳව ඔබ ලියු කොටස. ඔව්. ඒකේ තමයි මේ සියල්ල එකට සම්බන්ධ කරන පුරුක. ලේඛනයේ විතර්කයේ අභ්‍යන්තරයෙන්ම හටගන්නා බව පැහැදිලි කරලා තියෙනවා. ඒක ඇත්ත. නමුත් නූතන ගිහියාගේ සිත නිරන්තරයෙන්ම බාහිර උත්තේජක වලින් ඒ කියන්නේ ඩිජිටල් දැනුම් දීම් ප්‍රවෘත්ති ප්‍රවාහ වලින් පැහැරගන්නා ලෝකයක අර බාහිර බලපෑම් සහ අභ්‍යන්තර විතර්ක අතර ඇති සම්බන්ධය ප්‍රායෝගිකව කළමනාකරණාකරණේ කොහොමද කියන එක ගැන මඟ පෙන්වීමක් නැති එක පොඩි අඩුපාඩුවක්. ඒක ඊටාම තීරණාත්මක කරුණක්. මොකද ලේඛනය දැනට තියෙන විදිහද කියවන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හැම සිතුවිල්ලක්ම මගේ ඇතුලෙන්මයි එන්නේ මට මගේ හිත පාලනය කරගන්න බෑ ප්‍රශ්නේ තියෙන්නේ මගේ ඇතුලේ කියලා. හ්ම් Tamanටම දොස් පවරා ගන්න පුළුවන්. ඔව්. නමුත් ඇත්ත කතාව නම් අපේ දුරකථන හදලම තියෙන්නේ අපේ අවධානය කඩලා අපේ හිත්වලට විතර්ක ඉංජිනේරුම වශයෙන් ඇතුළු කරන්න. ඒ බාහිර સંદર્ભය ගැන කතා නොකර සාධකයාට Taman ගැනම වැරදි නිගමනයකට එන්න Taman අසමත් කියලා හිතන්න ලොකු ඉඩක් තියෙනවා. හරියටම. ඒ නිසා අපි මේ පරතරය පියවන්න ඕන. විතර්කවල අභ්‍යන්තර ස්වභාවය සහ නූතන ජීවිතයේ බාහිර උත්තේජක අතර පාලමක් නිර්මාණය කරන්න ඕන. ප්‍රායෝගික විසඳුමක් විදිහට Tamanගේ බාහිර පරිසරය සකස් කරගැනීමේ ඒ කියන්නේ environmental design වල වැදගත්කම පෙන්වලා දෙන්න පුරුවන්. ආ පරිසරය සකස් කර ගැනීම. ඒක හරිම බලවත් අදහසක්. ඔව්. දුකට හේතුව අවබෝධ කරගැනීමේ මූලික අරමුණට එකඟ වෙමින්ම 21 වන සියවසට ගැළපෙන ප්‍රායෝගික විසඳුමක් දෙන්න පුළුවන්. ඒක හරියට නූතන ශීලයක් වගේ. තමන්ගේ ක්‍රියා විතරක් නෙවෙයි, ඒ ක්‍රියාවන්ට හේතු පරිසරයත් ප්‍රඥාවන්තව හසුරුවා ගැනීම. එතකොට සාධකයා තේරුම් ගන්නවා මේක තමන් තනියම කරන අභ්‍යන්තර සටනක් විතරක් නෙවෙයි තමන්ගේ බාහිර ලෝකයේත් මේකට වග කියන්න ඕන ඒ වගේම ඒක තමන්ට පාලනය කරන්න පුළුවන් කියන එක. ඔව්. ඒ අදහස තවත් ප්‍රායෝගික කරන්න මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන්. ලේඛනයේ විතර්කය බූමරංගයක් දැනි කියා සඳහන් වෙනවා. නූතන ජීවිතයේදී ඔබගේ දුරකථනය දිනපතා ඔබට බූමරංග සිය ගණනක් විසි කරනවා. මේට ප්‍රායෝගික විසඳුමක් ලෙස බූමරංග වලින් තොර කලාප නැත්නම් no boomerang zones නිර්මාණය කරගන්න. දවසට පැහැයක් සියලු දෙනුම් දීම් ක්‍රියා විරහිත කරන්න. රැස්වීමකදී දුරකථනය වෙනත් කාමරයක තබන්න. එවිට බාහිර උත්තේජක අඩු වී ලේඛනයේ විස්තර කරන ආකාරයට හුදෙක්ම අභ්‍යන්තරයෙන් මතුවන විතර්ක නිරීක්ෂණය කිරීමට ඔබට අවස්ථාව සහ නිදාස ලැබෙනවා. ඒක නියමයි. ඒකෙන් සාධකයාට තමන්ගේ මානසික අවකාශය පාලනය කිරීමේ බලය තමන් අතටම ගන්න පුළුවන් වෙනවා. එසේනම් අද සාකච්ඡාව ඇත්තටම එකම කතාවක කොටස් හතරක් වගේ. අපි ඒක සාරාංශගත කළොත් අපි පටන් ගත්තේ අපි නිතරම වගේ ජීවත් වෙන ඒ ඕටෝ පයිලට් මානසික తත්වය හඳුනා ගැනීමෙන්. ඔව්. ඊට පස්සේ අපි බැලුවා ඒ අවිඥානික తත්වය තුර සමාජ මාධ්‍ය වගේ දේවල් වලින් එන විකෘති සංඥා අපේ යථාර්ථය හැඩගස්වන හැටි. ඒ හැඩගැසුණු යථාර්ථය අපි දවස පුරාම ගන්නක් ශුද්‍ර තීරීම් වලට ඒ කියන්නේ අපේ චේතනාවලට බලපාන ආකාරය අපි කතා කළා. හ්ම්. අවසාන වශයෙන් මේ සම්පූර්ණ චක්‍රයම පටන් ගන්නා බාහිර උත්තේජක ඒ කියන්නේ අපේ දුරකතන වලින් එන විතර්ක කලමනාකරණය කරගන්න අපේ පරිසරයේම සකස් කර ගැනීමේ වැදගත්කම ගැන අපි කතා කරා. ඊටම හොඳ සාරාංශයක්. මේ යෝජනා ඔබගේ ලේඛනය නූතන ගිහි සාධකයකට තවත් සමීප ප්‍රායෝගික අත්වැලක් බවට පත් කිරීමට උපකාරී වේවි කියා අපි විශ්වාස කරනවා. මේ අදහස් ඇතුළත් කරලා මෙහි වැඩි දියුණු කළ පිටපතක් නැවත අපි වෙත යොමු කරන්න ඔබට පුළුවන්. අපි ඒ ගැන තවදුරටත් කතා කරන්න සතුටුයි. අද අපි අවධානය යොමු කරන්නේ සතිපට්ඨාන දේශනාව මාලාවේ අග කොටසට. ඒ කියන්නේ 240 වෙනි පිටුවේ ඉඳන් තියෙන කරුණු නූතන ගිහි සාධකයාට ප්‍රායෝගිකව ගලපා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණේ ගැනයි. හරි. එතනදි මට මුලින්ම පේන වැදගත්ම කාරණේ තමයි විදර්ගය කියන සංකල්පය. මූලාශ්‍රයේ ඒ ගැන තියෙන දාර්ශනික විග්‍රහය හරිම ගැඹුරුයි. හැබැයි අද ඉන්න සාධකයා මුහුණ දෙන එදිනෙදා මානසික පීඩනයත් එක්ක ඒක තව ටිකක් සමීප කරන්න තිබුණා නේද? ඔව් ඒක ඇත්ත. මූලාශ්‍රය පාවිච්චි කරන අර කොටිය නැවත පනගෙන් වූ කුමාරවරුන්ගේ උපමාව. ඒක ඊටාම ප්‍රබලයි. ඒත් ඒත් කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට රැකියාවේ ඩෙඩ්ලයින් එකක් ගැන හිත හිත ඉන්න කෙනෙක්ට ඒ කුටියාගේ කතාව තමන්ගේ ප්‍රශ්න වලින් ටිකක් දුරස් දෙයක් වගේ දැනෙන්න පුරුවන්. හරියටම. එතකොට ඒ දාර්ශනික ගැඹුරයි මේ එදිනදා අත්දැකීමයි අතර පාලමක් හදන්න ඕන. ඔව්. මොකද ඔවුන්ගේ විතර්ක බැඳිලා තියෙන්නේ රැකියාවේ පීඩනය, සමාජ මාධ්‍ය සසඳීම්, අනාගතය ගැන තියෙන බය වගේ දේවල් එක්ක. ඒ සම්බන්ධය මෙතන පැහැදිලිව ගොඩනගලා නැහැ වගේ. එතකොට අපි කොහොමද මේ පාලම හදන්නේ? අපි අර උපමාවම පාවිච්චි කරමු. හැබැයි නූතන රූපකයක් විදියක. හිතන්න ඔෆිස් එකේ ප්‍රධානයාගෙන් ඔබට එනවා වචන තුනක ඊමේල් එකට. Let's talk tomorrow කියලා. හයි. අන්න ඒක තමයි කොටියාගේ අස්ති කැබැල්ල. ඒක තමයි. ඒක ඇත්තටම හරිම පොඩි දෙයක්. එත් එතනින්දන් තමයි අපේ විතර්කයේ වැඩ පටන් ගන්නෙ. ඒ අස්ති කැබැල්ල වටේට මස්, ලේ, නහර හදනවා. ඇයි එහෙම කිව්වේ? මං කරපු වැඩේ වැරදුනාද? මාව රසාමන අයින් කරයිද? වගේ සිතුවිලි දාමයක්. ඔව්. ඊට පස්සේ මම මොකද කරන්නේ? ණය ගෙවන්නේ කොහොමද? මේ විදිහට එක සිතුවිල්ලකින් තව එකක් හදාගෙන පපංච වෙනවා. ඒ කියන්නේ සංකල්ප ප්‍රසාරණය වෙනවා. පැය කීපයක් යනකොට අර පොඩි ඊමේල් එක වෙනුවට දැන් හිත ඇතුලේ ඉන්නේ පණ ලැබූ භයානක කොටියෙක්. අන්න ඒකයි. මුලින් තිබුණු අස්ති කැබැල්ල වෙනුවට දැන් අපිවම ගිලගන්න සූදානම් මනහකල්පිත කොටියෙක් ඉන්නවා. මූලාශ්‍රය කියන විතර්කය කියන්නේ Tamanම ඇති කරගත් දෙයක් කියන එකේ ප්‍රායෝගික තේරුම ඒකයි. ඒක ඊටාම පැහැදිලි. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න පඩවන් නෑ මගේ බය සාධාරණයි. මගේ රැකියාව ඇත්තටම අවදානමක තියෙන්නේ කියලා. එතකොට මේ නිරෝගී කනස්සල්ලයි විදර්කේ නිසා ඇතිවෙන විනාශකාරී බයයි වෙන් කරගන්නේ කොහොමද? හරිම වැදගත් ප්‍රශ්නයක්. වෙනස තියෙන්නේ ප්‍රතිඵලේ. නිරෝගී ප්‍රායෝගික කනස්සල්ල අපිව විසඳමකට ගෙනියනවා. හරි. එයා කතා කරනව මම මොනවද කියන්න ඕන මගේ පැත්ත පැහැදිලි කරන්නේ කොහොමද වගේ. ඒක ක්‍රියාවක් ඉලක්ක කරගත් සිතුවිලි මාලාවක්. ඔව්. ඒකේ අවසානයක් තියෙනවා. හැබැයි විදර්කය කියන්නේ චක්‍රයක්. ඒකේ විසඳුමක් නැහැ. තියෙන්නේ එකම බිහිෂුණු කතාව නැවත නැවත හිත ඇතුලේ රඟ දක්වීමක් විතරයි. අර නූතන මනෝවිද්‍යාවේ කියන රුමිනේෂන් එහෙම නැත්නම් කැටස්ට්‍රොෆයිසිං වගේ දෙයක් නේද? හරියටම. අන්න ඒ cognitive distortions කියන සිතීමේ විකෘතිතාවලට මේක බොහොම සමානයි. ඒ විදිහට සම්බන්ධ කළාම සාධකයට තේරෙනවා මේක අවුරුදු දහස් ගානකට කලින් කිව්ව දෙයක් වුණත් Taman මේ දැන් මුහුණ දෙන දෙමයි කියලා. ඒ කියන්නේ පුහුණුව කියන්නේ අර මුල්ම අස්ති කැල කියන්නේ ආරම්භක සිතුවිල්ල එන මොහොතේම ඒක අල්ලගන්න එක. ඔව්. ආ මේ අර කොටියා හදන වැඩේ පටන් ගත්තා කියලා සිහියෙන් හඳුනා ගන්න පුළුවන් නම් ඒ කතාව එතනම නතර කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ ප්‍රායෝගික වටිනාකම. විතර්කය කියන්නේ කතා ගොඩනගන ක්‍රියාවලිය අඳුනගත්තම ඒක නවත්වන්න නම් ඒකිට කලින් තියෙන මොහොත. ඒ කියන්නේ යම් දෙයක් කරන්න හිතේ ඇතිවෙන පෙළඹවීම අඳුන ගන්න වෙනවා. මං හිතන්නේ ඒක තමයි අපිව මේ සාකච්ඡාවේ මීළඟ කරුණට ගෙනියන්නේ. ඔව්. චේතනාව කියන සංකල්පයට. ඒක හරිම හොඳ සම්බන්ධයක්. විතර්ක කියන්නේ සිතුවිලි මට්ටමේ දෙයක්. චේතනාව කියන්නේ ඒ සිතුවිලි වචන සහ ක්‍රියා බවට පත්වෙන්න මොහොතකට කලින් එන අභිප්‍රාය. මූලාශ්‍රයේ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියන එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ චේතනාවමයි කර්මය කියලා. හැබැයි හැබැයි එතන වැඩි අවධානයක් යොමු වෙන්නේ දීර්ඝකාලීන සංසාරගත විපාක ගැන. අද දවසේ පවුලේ කෙනෙක් එක්ක තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න හදන කෙනෙකුට ඒක ටිකක් දුරස් මාතෘකාවක් වෙන්න පුළුවන්. ඌ ඒ ක්ෂණික එදිනෙදා ප්‍රායෝගිකත්වේ තව ටිකක් මෝහත් කරන්න ඕන. මූලාශ්‍රයේ හදිසි විනිශ්චය ගැන කියනවා. ඒක හොඳයි. නමුත් ඒ හදිසි විනිශ්චය යන මොහොතේම ඒකත් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියන ප්‍රායෝගිකව විස්තර වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ගමු පවුලේ කෙනෙක් අපිව කුපිත කරන දෙයක් කියනවා. ඒ වෙලාවේ හිතේ උඩට එනවා නේද සැර වචනකින් උත්තර දෙන්න ඕන කියන හැඟීමක්. අන්න ඒක. ඒ තත්පරේදී ඒ සැර වචනය කියන්නට හිතේ ඇතිවන අභිප්‍රාය, ඒ පෙලෙම්වීම, ඒක තමයි චේතනාව. කර්මය හැදෙන්නේ එතන. වචනය කටින් පිට වුණාට පස්සේ නෙවෙයි. එතකොට භාවනා පුහුණුවේ වටිනාකම තියෙන්නේ අන්නේ අභිප්‍රාය මානසික සිදුවීමක් විදියට දකින්න ලැබෙන එකේ. ඔව්. ආ දැන් මට කේන්ති ගිහින් රිද්දන්න වචනයක් කියන්නයි යන්නේ කියලා හඳුනාගත්තම අර අභිප්‍රායයි වචනේ පිටවෙන එකයි අතර පොඩි ඉඩක් විරාමයක් හදාගන්න පුළුවන්. ඒ විරාමය තමයි හැමදේම වෙනස් කරන්නේ. ඒක තප්පරයකටත් වඩා අඩු කාලයක් වෙන්න පුළුවන්. ඒත් ඒකාර පුරුදුමේ ප්‍රතිචාර රටාව බිඳ දමන්න ඇති. ඒක ලේසි නෑ. ඒක තමයි පුහුණුව. ඒක බලහත්කාරයෙන් හිත පාලනය කරනව නෙවෙයි සිහියෙන් ඒ මොහොත දකිනවා. මූලාශ්‍රය කියන අපන්නක ප්‍රතිපදාව හැවත් ප්‍රතික්‍රියාශීලී නොවන මග කියන්නේ ඕකට තමයි. ඒක උසස් දර්ශනයක් විතරක් නෙවෙයි එදිනෙදා ගැටුම් කළමනාකරණය කරගන්න තියෙන ප්‍රායෝගික මෙවලමක්. හරියටම. ඒ පුංචි විරාමයේ තුලදී අපිට තෝරා ගැනීමක් කරන්න නිදහස ලැබෙනවා. අම මේ වචනේ කියනවද නැද්ද කියලා. නැත්තම් අපි හැමතිස්සෙම ඉන්නේ ඔටෝ පයිලට් එකේ වගේ. එතකොට යහපත් චේතනාවල වටිනාකම අනාගත බවවලට විතරක් නෙවෙයි ඒක මේ මොහොතේ අපේ ගෙදර අපේ ඔෆිස් එකේ පරිසරය සාමකාමී කරන්න ක්ෂණිකවම බලපානවා. අන්න ඒ විදියට ඉදිරිපත් කළාම සාධකයාට මේකේ වටිනාකම මේ මොහොතදීම දැනෙනවා. මම මේ පුහුණුව කරන්නේ මගේ මේ ජීවිතය යහපත් කරගන්න කියන හැඟීම එනවා. එතකොට ඒක ව්‍යුක්ත දෙයක් නෙවෙයි ප්‍රායෝගික උපකරණයක් වෙනවා. මේ විදියට චේතනාව හඳුනාගෙන ඒකට ක්ෂණිකව ප්‍රතිචාර නොදක්වා ඉන්න පුහුණු වෙනකොට ඒකෙන් අපිව ස්වභාවිකවම යම් ආකාරයක මානසික සමබරතාවයකට ගේනවා. ඒක තමයි අපිව උපේක්ඛාවා කියන தത്വයට සූදානම් කරන්නේ. ඔව්. ඒක තමයි මේ ගමනේ තියෙන තීරණාත්මකම සහ අසීරුම සම්දිස්ථානය. මූලාශ්‍රය විස්තර කරනවා සාධකයා දැඩි වීරියකින් භාවනා කරලා ඊට පස්සේ නිරීක්ෂණාත්මක උපේක්ඛාවට මාරු වෙන්න ඕන කියලා. හැබැයි ඒ අවසාන අධ්‍යයන විස්තර කරන්නේ කිසිවක් නොකර සිටීමේ ප්‍රතිපත්තියක් විදියට. අන්න ඒ වචන ටික තමයි යවුල. ඒක තමයි. නිතරම ඉලක්ක පස්සේ දුවන සංස්කෘතියක ඉන්න කෙනෙක්ට කිසිවක් නොකිරීම කියන එක අලසකමක් උදාසීනකමක් වගේ තේරෙන්න පුළුවන්. මම මේ තරම් මහන්සි වෙලා භවනා කළේ අන්තිමට කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා එන්නද කියලා හිතෙන්න පුරුවන් නේද? ඒක ලොකු බාධාවක්. මූලාශ්‍රයේ අඥාන උපේක්ෂාව ගැන අනතුරු අංගවන එක හොඹයි. නමුත් ප්‍රඥාවන්ත උපේක්ෂාවේ තියෙන ක්‍රියාශීලී සජීවී ගතිය තවලි ස්මුතු කරන්න ඕනේ. නැත්නම් සාධකයා හිතන්න පුළුවන් මේක ප්‍රශ්න වලින් පැනලා යන එකක් කියලා. එසේනම් උපේක්ෂාව කියන්නේ අකර්මණ්‍ය යටත් වීමක් නෙවෙයි. ඒක ඉහළ විභේදනයකින් යුත් දැනුවත් භාවයක් සහ ගැඹුරු ස්ථාවරත්වයක් කියලා නැවත අර්ථ දක්වන්න වෙනවා. ඔව්. ඒක හරියට කුණාටුවක් මැද තියෙන සංසුන් නැස වගේ. කුණාටුව තියෙනවා ඒත් ඔබ ඉන්නේ ඒකේ සංසුන්ම මැදේ. එතකොට ආවේගයන්ක හසු නොවි යථාර්ථය පැහැදිලිව දකින්න ඉඩ ලැබෙනවා. අපි මේකට නූතන උපමාවක් ගමු. මේක කාල් එක පාරයිනේ නවත්වනවා වගේ දෙයක් නෙවෙයි. මේක හරියට අපි වේගයෙන් යනකොට ඇක්සලරේටරේනුයි බ්‍රේක් එකනුයි දෙකෙන්ම කකුල අයින් කරනවා වගේ. ඒ කියන්නේ ගැස්සි ගැස්සි එකපාරට වේගය වැඩි කරන එකවත් එකපාරට බ්‍රේක් ගහන එකවත් නෙවෙයි. නෑ. වාහනය තමන්ගේම ගම්‍යතාවෙන් සුමටව ඉදිරියට යනවා. එතකොට රියදුරට ලැබෙනවා කලබලයක් නැතුව හරිම සියුන් විදියට සුක්කානම හසුරවන්න නිදහස. එක හොඳ උපමාවක්. ඒ කියන්නේ අපි සම්පූර්ණ සිහියකින් ඉන්නවා පාර හොඳ අවධානයකින් ඉන්නවා. ඒ සංසුන්කම නිසා පාරේ තියෙන දේවල් හැරවීමට තියෙන තැන් වඩාත් පැහැදිලිව පේනවා. හරියටම. ඒක තමයි ඉහළම පාර සාධනයක් තියෙන මානසික தত্ত্বය. ඒ කියන්නේ peak performance state එක. හිතන්න දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක්. නැත්තම් නිර්මාණශීලී කලාකරුවෙක් ගැන. එයාලා ඉන්නේ ගැඹුරු සංසුන් අවධානයකින් යුතු වධ්‍යස්ථානයක. අන්න ඒක තමයි ප්‍රඥාවන්ත උපේක්ඛාව. ඒක පීඩනකාරී අවස්ථාවලින් පලා යාමක් නෙවෙයි. නෑ. ඒ පීඩනකාරී අවස්ථාව එක්ක වඩාත්ම ඵලදායීව සහ පැහැදීව කටයුතු කරන්න පුරුවන් මානසික අවකාශය. එතකොට සාධකයාට මේක පේන්නේ ඇත්තරිය යුතු දෙයක් විදිහට නෙවෙයි ලැඟා කරගත යුතු ඊටාම වටිනා කුසලතාවයක් විදිහට කිසිවක් නොකිරීම නෙවෙයි වඩාත්ම නුවණකාරව ක්‍රියා කිරීම. අන්න ඒ අර්ථකථනය තමයි නූතන සාධකයට දිරිගැන්වීමක් වෙන්නේ. එතකොට භාවනාව කියන්නේ ජීවිතෙන් පැනලා යන එකක් නෙවෙයි. ජීවිතයට ගැඹුරින්ම මුහුණ දෙන විදිහක් බවට පත්වෙනවා. බොහොම හොඳයි. අද අපේ සාකච්ඡාවේදී අපි ප්‍රධාන කරුණු තුනක් ඉස්මතු කළා. පළමුව විතර්කය කියන දාර්ශනික සංකල්පය එදිනදා කාංසාව ඇති වෙන විදිහ පැහැදිලි කරන තමන්ම ගොඩනගා ගන්නා මානසික කතාවක් ලෙස හඳුනා ගැනීම. දෙමනුව චේතනාව යනු මෙමොහොතේ පුරුදුමය ප්‍රතිචාර රටාවන් බිඳ දමන්නට යොදාගත හැකි ප්‍රායෝගික විරාමයක් ලෙස අවධාරණය කිරීම. අවසාන වශයෙන් උපේක්ඛාව යනු අලසකමක් නොව ජීවිතයේ අභියෝගයන්ට වඩාත් ඵලදායීව සහ නුවණින් මුහුණ දීමට ඉඩ සැලසෙන ක්‍රියාශීලී සංසුන් මානසික තත්ත්වයක් ලෙස නැවත අර්ථකථනය කිරීම. මෙම යෝජනා ඔබගේ කාර්යයට උපකාරී වනු ඇතේ සිතනවා. ඔව්. අපි විශ්වාස කරනවා මේ කරනු ඔබේ කාර්ය තවත් ශක්තිමත් කරන උදව් වෙයි කියලා. මෙහි සිදු කරන වැඩිදියුණු කිරීම සමගින් නැවතත් මෙම කොටස අප වෙත ඉදිරිපත් කිරීමට ඔබගේ අවස්ථාව තිබෙනවා. ਵਿਚාරයත් එක්ක එකතු වෙන ඔබ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි අපේ මූලාශ්‍රය අතුලට කිමිදෙන්නේ හරිම ගැඹුරු මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි දුකට මුල්වන චේතනාවේ ස්වභාවය. ඔව්. ඉතින් එතනදිම තමයි අපේ කතිකාවේ කේන්ද්‍රීය ප්‍රශ්නය මතුවෙන්නේ. ඒ කියන්නේ මේ චේතනාව පාලනය කරන මූලාශ්‍රය විස්තර කරන පිළිවෙත්. ඒවා හැම කෙනෙකුටම හැම වෙලාවකම එක වගේ වළංගු වෙන විශ්වීය නීතියක්ද? එහෙම නැත්නම් ඒක සාධකයා ඉන්න තැන අනුව මොහොන දෙන අවස්ථාව අනුව වෙනස් වෙන්න ඕන උපාය මාර්ග මාලාවක්ද? හ්ම්. මම හිතන විදිහට නම් චේතනාව ක්‍රියාත්මක වන මූලික න්‍යාය නියතයි. ඉතින් ඒ නිසා ඒ සඳහා තියෙන මාර්ගයත් විශ්වීය වෙන්නම ඕනා. ඒක හැමෝටම හැම අවස්ථාවකටම පොදුයි. මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. මගේ තර්කය තමයි මූලික સિદ્ધාන්ත එහෙම තිබුණත් ඒවා ප්‍රායෝගිකව යොදන විදිහ සම්පූර්ණයෙන්ම අවස්ථානුකූලයි කියන එක. ඇත්තටම මූලාශ්‍රය ඇතුළෙම මේ ගමනේ විවිධ අධීර ගැන පැහැදිලිවම කතා කරනවා. හොඳයි. එහෙනම් මගේ ස්ථාවරේ මම ටිකක් පැහැදිලි කරන්නම්. බලන්න මූලාශ්‍රය හරිම සුජුව කියනවා චේතනාව තමයි කර්මය කියලා. ඒ කියන්නේ අපේ පැවැත්මේ එන්ජින්ම අපේ ගාමක බලය තමයි චේතනාව. මේක හරියට භෞතික විද්‍යා නියමයක් වගේ. ගුරුත්වාකර්ෂණය සාමාන්‍ය කෙනෙකුටයි විද්‍යාඥයෙකුටයි දෙවිදියට බලපාන්නේ නෑනේ. අන්න ඒ වගේ චේතනාවේ මූලික ක්‍රියාවලියත් ආරම්භකයෙකුටයි උතුමෙකුටයි එකම විදියකයි ක්‍රියාත්මක වෙන්නේ. මූලාශ්‍රය මේක තවදුරටත් පැහැදිලි කරන්න හරිම බලවත් උපමාවක් ගෙනවා. මරීචික උපමා සංඥා. ඒ කියන්නේ සංඥාව මිරිඟුවක් වගේ කියන එක. මිරිඟුවක් කියන්නේ නිකම්ම මායාවක් නෙවෙයි ඒක කාන්තාරයකදී වතුර තියනවා කියලා දැඩිව පොරොන්දු වෙන අපිව රවට්ටන දෙයක්. ඉතින් මේ රැවටීමේ ස්වභාවය විශ්වීයයි. අන්න ඒ නිසා තමයි මූලාශ්‍රය අපන්නක ප්‍රතිපදාව, ඒ කියන්නේ නොවරදින සුළු මාර්ගය ඉස්මතු කරන්නේ මම දකින්නේ ඒක විශ්වීය ආරක්ෂක මූලධර්මයක් විදිහටයි. හරියට ගුවන් නියමකගේ පිරික්සුම් ලැයිස්තුවක් වගේ ඔබ පුහුණු වෙන කෙනෙක් වුණත් පළපුරුදු කැපිතන්වරයෙක් වුණත් අනුගමනය කරන්න ඕනේ නිවැරදි ක්‍රියාපටිපාටිය පොදුයි. ඒ තමයි මිරිංගුව පස්සේ දුවන්නේ නැතුව නොරෙවටි ඉඳීම. මම එක දකින්නේ හාත්පසින්ම වෙනස් කෝණයකින්. ඔබ කියනව වගේ මූලික સિદ્ધාන්ත විශ්‍රීය වෙන්න පුළුවන් මම ඒකට එකඟයි. කාටත් මිරිංගුව මිරිංගුවක්ම තමයි. ඒත් ඒකට අපි ප්‍රතිචාර දක්වන විදිය. ඒ කියන්නේ ප්‍රායෝගික පිළිවෙත විශ්වීය වෙන්න කොහෙත්ම බෑ. මූලාශ්‍රයම අපට මේකට හොඳම උදාහරණය දෙනවා අපන්නක ජාතකයේ තවලම් නායකයාගේ කතාවෙන්. ඔහු යක්ෂයන් මවපු මිරිංගුවට මුහුණ දෙනවා. එතනදී ඔහු නිකම්ම ප්‍රතික්‍රියා නොකර හිටියා කියන්න බෑ. ඔහු ඊටාම සක්‍රිය උපාය මාර්ගික තීරණයක් ගත්තා. ඔහු තොරතුරු විශ්ලේෂණය කළා, අවධානම තක්සේරු කළා. ඊට පස්සේ තමයි යක්ෂයන්ව නොසලකා හැරලා ඉදිරියට යන්න තෝරාගත්තේ. මේක ආරම්භක අවස්ථාවට අදාළයි. හැබැයි මූලාශ්‍රයම ඊළඟට උසස් අවස්ථාවක් ගැන විස්තර කරනවා. සිද්ධිය දිහා ඇත්තැති සැටියට බලා සිටීමෙන්ම විමුක්තියක් ලබන ගතියක් කියලා. එතන තියෙන උපාය මාර්ගික තීරණයක් නෙවෙයි. ඒක ආයාසයෙන් තොරව ඇතිවෙන උපේක්ෂා සහගත ස්වභාවයක්. ආරම්භකයාගේ අර සක්‍රීය චේතනාව මේ උසස් අවස්ථාවේදී බාධාවක් බවට පත්වෙනවා. හරියට මෙහෙමයි වෛද්‍ය ශිෂ්‍යයෙක් පොතෙන් ශරීරයේ ව්‍යුමහය ගැන නීති ඉගෙන ගන්නවා. ඒත් පළපුරුදු ශල්්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යාගාරයේදී වැඩ කරන්නේ ඒ විදිහට නෙවෙයි. ශිෂ්‍යයාක නීති ඕන. මේක දමනීය, මේක කපන්න එපා. ඒත් ශල්්‍ය වෛද්‍යවරයා වැඩ කරන්නේ ගැඹුරු සහජ අවබෝධයකින්. දෙන්නාම එකම ශරීර සත්‍ය එක්ක ගනුදෙනු කළත් ඔවුන්ගේ ප්‍රවේශයන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔව්, ඔබ වීරිය ස්වභාවය ගැන හොද කාරණයක් මතු කළා. මූලාශ්‍රය විස්තර කරනවානේ මුලදී කළු සුදු වෙන් කරන විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරන්න ඕනේ කියලා. ඒක ඇත්ත. ඒත් මම මේක දකින්නේ එකම ක්‍රියාවලියක අධීර දෙකක් විදියටයි. ඒක ප්‍රමාණාත්මක වෙනසක් මිසක් ගුණාත්මක එකක් නෙවෙයි. මෙහෙම හිතන්නකෝ. කැලෑවක් හෙලි කරලා පාරක් කපනවා වගේ වැඩක්. මුලදී ගස් කපන්න ගල් පෙරලන්න විශාල ගොරසු ශක්තියක් ඕනේ. හැබැයි පාර හැදුවට පස්සේ ඒ පාරේ වාහනයක් පදවගෙන යන්න අවශ්‍ය වෙන්නේ සියුම් පාලනය වුණු ශක්තියක්. ඉතින් ක්‍රියාවලිය වෙනස් වුණාට පාරත් එකයි ගමනාන්තයත් එකයි. අන්න ඊවටේ තමයි මුලදී යොදන දැඩි වීරියත් පසුව ඇතිවෙන සියුම් නිරීක්ෂණයත් කියන දෙකේ මිලක්තිය. අර එකම විශ්වීය සත්‍ය, ඒ කියන්නේ චේතනාවේ මිරිමු ස්වභාවය අවබෝධ කරගන්නෙමයි. දෙක ඉදිරිපත් කරන විදිය මට තේරෙනවා. ඒත් මූලාශ්‍රයේම තියෙන තවත් කරුණක් එක්ක එක ගැටෙනව නේද? මූලාශ්‍රයේම මේ ප්‍රවේශ දෙක හඳුන්වන්නේ හාත්පසින්ම විරුද්ධයි කියලා. හරිම පැහැදිලිව වචන පාවිච්චි කරනවා. ඉතින් හාත්පසින්ම විරුද්ධ දෙයක් එකවපාරේ අධියර දෙකක් වෙන්න පුළුවන්ද? මට ඉතින් එකින් කියවෙන්නේ ගුණාත්මකවම වෙනස් ප්‍රවේශ දෙකක් ගැන. එකක් තමයි සක්‍රියව මැදිහත් වීම. හැමදේම අවුස්සමින් කලුසුදු වෙන් කරමින් ශක්තිය වැය කිරීමක්. අනෙක් තමයි මූලාශ්‍රයම කියන විදිහට ඇඟිලි නොගැසීමේ ප්‍රතිපත්තියක්. මේක හරියට ගඟක් පාලනය කරන්න වේල්ලක් බඳිනවා වගේ එක ප්‍රවේශයකුයි ගඟේ ස්වභාවික ගලණයට අනුව ඔරුවක් පදිනවා වගේ අනෙක් ප්‍රවේශය අතර තියෙන වෙනස වගේ. වේල්ලක් බඳින කෙනාට ඔරු පදින හැටි කියලා දින වැඩක් නෑ. ඔරු පදින කෙනාට වේලි බඳින උපකරණ බාධාවක්. ඉතින් මේ හාත්පසින්ම විරුද්ධ ප්‍රවේශ දෙක එකම විශ්වීය මාර්ගයක කොටස් කියලා ඔබ තවමත් හිතනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. මම අර විරුද්ධ කියන වචනය දකින්නේ ක්‍රියාවේ බාහිර ස්වરૂපය ගැන කියන දෙයක් විදිහටයි යටින් තියෙන මූලධර්මය ගැන නෙවෙයි. අපි අපන්නක ප්‍රතිපදාව දිහා ආයෙත් බලමු. තවලම් නායකයාගේ කතාවේදී ඔහුව බේරගත්තේ ඔහුගේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව තමයි පෙනෙන්නට තියෙන ආකර්ෂණීය දෙයට. ඒ කියන්නේ වතුර පිරුණු විලට නොරවටි යථාර්ථය ඒ කියන්නේ Taman ළඟ වතුර තියෙන බව සහ ඉදිරියේදී වතුර හමුවන බව තේරුම් අරන් ක්‍රියා කිරීම. මේ මූලධර්මය විශ්වීයයි. ආරම්භකෙක් ලෝකයේ තියෙන ගොරෝසු ආකර්ෂණයන්ට මුහුණ දෙනවා. උසස් සාධකෙක් ඊටාම සියුම් මානසික සංඥාවලට මුහුණ දෙනවා. හැබැයි දෙන්නටම අදාළ වන ප්‍රඥාව එකයි. පෙරුමට නොරැවටි ප්‍රතික්‍රියාශීලී නොවි යථාර්ථය දැකලා ක්‍රියා කිරීම. තවලම් නායකයාගේ තීරණය තමයි අපන්නක ප්‍රතිපදාවේ ප්‍රායෝගික නිරූපණය. ඒක කිසිම අවස්ථාවක වැරදි මාර්ගයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි මෙතනදී කාරණා දෙකක් පටලවා ගන්නවා. ඒ තමයි ක්‍රියාවලිය සහ ප්‍රතිඵලය. ඔබ කියන විදියට ප්‍රඥාව විශ්වීය වෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රඥාවට ළඟා වෙන ක්‍රමය අවස්ථානුකූලයි. තවලම් නායකයාගේ සිද්ධියම බලන්න. ඔහුගේ ක්‍රියාව ප්‍රතික්‍රියා නොකිරීමක්ද නැත්නම් ඊටාම සක්‍රීය ගණනය කරපු ප්‍රතික්‍රියාවක්ද? ඔහු යක්ෂයන්ගේ යෝජනාවට එරෙහිව තීරණයක් ගත්තා. ඒක තෝරා ගැනීමක් හැබැයි මූලාශ්‍රය විස්තර කරන උසස් යෝගාවචරයා තීරණයක් ගන්නෙ නැහැ. ඔහු මම දැන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා චේතනාවක් ඇති කරගන්නේ නැහැ. යථාර්ථය ඒ මොහොතේම පෙනෙන නිසා ප්‍රතික්‍රියාවක් හටගන්නේම නැහැ. ඉතින් එක අවස්ථාවක ප්‍රතික්‍රියා නොකිරීම කියන්නේ ඉලක්කයක් පුහුණුවක් සවිඥානිකව ගන්න තීරණයක් තවත් අවස්ථාවක එක ස්වභාවික ප්‍රතිඵලයක් ආයාසයෙන් තොරව ඇතිවෙන තත්ත්වයක් අපි කොහොමද මේ පුහුණුවයි ප්‍රතිඵලයයි දෙකම එකයි විශ්වයයි කියලා කියන්නේ මට හිතෙන්නේ ඔබ කාරණේ ඕනෑවට වඩා සංකීර්ණ කරනවා කියලා අපි අවසාන සත්‍ය දෙස බලමු මූලාශ්‍රය හරය තමයි මරීචිකූපමා සංඥා සංඥාව මිරිඟුවක් වෙණියයි කියන එක මේ සත්‍ය අවබෝධ කරගැනීමෙන් ඒ පුද්ගලයා මරණය ඉක්මවනවා කියලත් සඳහන් වෙනවා. මේක තමයි අවසාන নিরপেক্ষ සත්‍ය. මිරිංගුවක ස්වභාවය සාධකයාගේ මට්ටම අනුව වෙනස් වෙන්නේ නැහැ. එහෙලම් ඒ සත්‍යයට ළඟාවීමේ මාර්ගයත් ඒ සත්‍ය වගේම සුජු සහ විශ්වීය වෙන්න ඕන. වෙනස් වෙනස් උපාය මාර්ග ඕන වෙන්නේ අපි ගමනාන්තය ගැන පැහැදිලි නැත්තම් විතරයි. හැබැයි ගමනාන්තයේ එකක් සහ නියත එකක් නම් ඊට යන මාර්ගයත් නියත වෙන්නම ඕන. ඒ තමයි අපන්නක ප්‍රතිපදාව. හරියට උතුර කොහෙද කියලා දන්නවනම් අපි මාලිමාව හැම විටම උතුරට තියාගෙන යනවා වගේ. අතරමගදී කන්දු ගංගා හම්බුණා කියලා මාලිමාවේ දිශාව වෙනස් කරන්නේ නෑ නේද? <laughs> ඔබගේ උපමාවම මගේ තර්කය පැහැදිලි කරන්න පාවිච්චි කරන්නම්. ආව් මාලිමාව හැම විටම උතුරට යොමු කරගෙන ඉන්න එක තමයි මූලධර්මය. ඒක විශ්වීයයි. ඒත් අතරමගදී ගංගක් හම්බුනාම මාලිමාව දිහා බලාගෙන ඉඳලා වැඩක් නෑ. උරුවක් හොයාගන්න වෙනවා. කඳක් හම්බුනාම කඳු නගින උපකරණ ඕන වෙනවා. ඒ කියන්නේ ගමනාන්තය විශ්වීය වුණත් ගමන යන්න පාවිච්චි කරන මෙවලම් සහ උපාය මාර්ග ඒ කියන්නේ ප්‍රායෝගික පිළිවෙත සම්පූර්ණයෙන් අවස්ථානුකූලයි. ආරම්භකයෙකුට සංඥාව මිරිඟුවක් කියලා බුද්ධිමය වශයෙන් තේරුම් ගියත් ඕකේ ප්‍රායෝගික අභියෝගය තමයි ඒ මිරිඟු පස්සේ දුවන්න පුළඹවන බැඩි ආශාවන් එක සටන් කරන එක. ඒකට විශාල ගොරෝසු වීරයක් ඕන. ඒක හරියට ගඟට විරුද්ධව පීනනවා වගේ. හැබැයි උසස් සාධකයේක් මිරිඟුවක ස්වභාවය ඒ මොහොතේදීම ප්‍රත්‍යක්ෂයෙන් දකිනවා. එයාට සටනක් නැහැ. එයාගේ අභියෝගය වෙන්නේ ඒ දැකීම තුල ඒ අවබෝධය තුල රැඳී සිටීම. එයා ගංගේ සැඩපහරට අහු නැතුව ඒ එක්කම ගලාගෙන යනවා. ප්‍රායෝගික ප්‍රවේශයන් දෙක. සම්පූර්ණයෙන්ම වෙනස්. එකම බෙහෙත හැම ලෙඩේටම දෙන්න බෑ වගේ එකම උපාය මාර්ගයේ ගමනේ හැම අධ්‍යයනකටම වළංගු වෙන්නේ නැහැ. හරි. ඉදින් සාරාංශක් විදයට මගේ ස්ථාවරය නැවත ඉදිරිපත් කළොත් පුහුණුවේ බාහිර ස්වરૂපය, ඒ කියන්නේ වීරයේ තීව්‍රතාවය වෙනස් වුණත් යටින් පවතින යථාර්ථය සහ ඊට අදාළ මූලධර්මය වෙනස් වෙන්නේ නැහැ. චේතනාව පැවැත්මට මූලික වන බවත් එහි හිස් මිරිංගු ස්වභාවය දැකින විමුක්ති මාර්ගයේ බවත් කියන මූලධර්මය. කෙනෙකුගේ අධීර මොකක් වුණත් සෑම මොහොතකම වළංගු වන නිරන්තර විශ්වීය සත්‍යක් විදියට පවතිනවා. අපිට පේන විවිධත්වය ඒ එකම මූලධර්මයේ ක්‍රියාවට නංවනකොට තියෙන කුසලතාවය වෙනසක් විතරයි. මගේ දෘෂ්ටි කෝණය සාරාංශගත කළොත් දාර්ශනික මූලධර්ම නියත වුණත් පුහුණුව කියන්නේ ගතික පරිණාමීය ක්‍රියාවලියක්. සමහර විට මේ විශ්වීයද එදිරිව අවස්ථානුකූලද කියන එකටත් වඩා ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට මූලාශ්‍රය අපිට පෙන්වන්නේ මාර්ගයම පරිවර්තනය වෙන විදිය වෙන්නේ නැති. මුලදී සවිඥානිකව අනුගමනය කරන දැඩි නීතිමාලාවක් අපන්නක ප්‍රතිපදාව වගේ දෙයක් විදිහට පටන් ගන්නාදී ක්‍රමෙන් ආයාසයෙන් තොර සහජ අවබෝධයක් බවට පත්වෙනවා. ඒ අවස්ථාවේදී අර මුලින් තිබුණු නීතිය අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද යථාර්ථයේ ඍජුවම දකින නිසා. ඉතින් අපි මේ කතා කරපු ගැටුම ඇත්තට මේ ගමනේ සිටියෙම වෙන්නත් පුළුවන්. ඇත්තම මේ දෘෂ්ටි දෙකම සැලකීමෙන් චේතනාවේ ක්‍රියාකාරීත්වය ගැන අපේ අවබෝධය තවත් ගැඹුරු වෙනවා. විශ්වයේ සත්‍ය සහ එහි අවස්ථානුකූල පරිණාමීය යෙදීම අතර තියෙන මේ සියුම් සම්බන්ධය මම හිතන්නේ ඒක තමයි මූලාශ්‍රිත අදුරටට ගවේෂණය කරන වැදගත්ම තේමාවක්. The debate whether ඔබව සාදරයෙන් පිළිගමු අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ මනෝවිද්‍යාවේ එන හරිම ගැඹුරු සංකල්ප දෙකක් ගැන. ඒ තමයි චේතනාව සහ විතර්කය. ඒ කියන්නේ අපේ හිතේ ඇතිවෙන අභිප්‍රායන් සහ සිතුවිලි එක්ක අපි කටයුතු කරන්න ඕන කොහොමද කියන එක. අපේ මේ සංවාදයට පදනම් වෙන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා අසුරින් ලියවුණු ග්‍රන්ථයක 213 ඉඳලා 238 වෙනිකන් පිටු අතර තියලා කරුණු. මෙතරදී මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේ මානසික ක්‍රියාවලින් අවබෝධ කරගන්නේම මාර්ගය හැමෝටම හැම වෙලාවෙම එක විදිහට යොදන්න ඕන নিরপেক্ষ විශ්වීය ක්‍රමවේදයක්ද මම අද තර්ක කරන්නේ ඒ පැත්තට. ඒ කියන්නේ මේ ක්‍රමවේදය සෑම විටම සැමට වළංගුයි කියන එකට. මම එතනදී පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ ඊට හාත්පසින්ම වෙනස අදහසක්. මගේ තර්කය තමයි මේවා පුද්ගලයාගේ මත්තම සහ මුහුණ දෙන අවස්ථාව අනුව ඒ කියන්නේ සුවිකාර්ය ලෙස තෝරා බේරාගෙන යෙදිය යුතු ප්‍රායෝගික මෙවලම් කට්ටලයක් කියන එක. හරි මගේ මූලික ස්ථාවරය මන් ටිකක් පැහැදිලි කරන්නම්. දැන් බලන්න සිතේ යථා ස්වභාවය දිහා බැලුවම චේතනාවක් වේවා විතර්කයක් කියන්නේ සිතුවිල්ලක් වේවා මේ හැම දෙයක්ම ඇත්තටම හේතුඵල ධමකට අනුවා අර ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යන සංසිද්ධි විතරයි. එහෙමනම් විමුක්තියට තියෙන එකම අව්‍යාජ මාර්ගය වෙන්න ඕන මේ පැන නගින සෑම මානසික ක්‍රියාවලියක් දිහාම ඒක ඇති වෙන හැම මොහොතකම එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයෙන් යුතුව කිසිම තෝරාගැනීමකින් තොරව නිරන්තරයෙන් බැලීම මූලාශ්‍රය බොහොම පැහැදිලිව කියනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. ඒ කියන්නේ චේතනාවම තමයි කර්මය. එහෙමනම් හැම චේතනාවක් ගැනම නිරන්තර අවධානයෙන් ඉන්න එක අනිවාර්යයි. ඒ වගේම විතර්කයන්ට, ඒ කියන්නේ සිතුවිලි වලට ප්‍රතික්‍රියා නොකර මධ්‍යස්තව බලා සිටීමේ ප්‍රතිපදාව, ඒ කියන්නේ අපන්නක ප්‍රතිපදාව. එහෙමත් නැත්නම් වරදින්නේ නැති එකම මාර්ගය සැමට වළංගු විශ්වය ප්‍රතිපදාවක්. මෙතන තියෙන්නේ අන්ත දෙකකට නොයා සිතුවිල්ලට ඇලෙන්නෙත්වත් ගැටෙන්නෙත් නැතුව මැදමාවත යන එක විතරයි. වෙනත් විකල්ප මාර්ගයක් මෙතන තියෙන්න බෑ. හ්ම්. මට තීරණව ඔබ එන තර්කය ඒකේ ලොකු දාර්ශනික ගැඹුරක් තියෙන ඇත්ත. හැබැයි මම ඉන්නේ ටිකක් වෙනස් කෝණයකින්. මට පේන්නේ මේක එක තනි අධිවේගී මාර්ගයක් නෙවෙයි. ඒ කියන්නේ මේක හරියට විවිධ අතුරු පාරවල් කඳු හෙල් පසු කරගෙන යන අධියරෙන් අධියර ගොඩනගෙන ගමනක් වගේ. මූලාශ්‍රය ඇතුළෙම මේකට සාක්ෂි තියෙනවා. හිතන්නකෝ උදාහරණයක් විදිහට භාවනාවට අලුත් කෙනෙක් ගැන. එයාට ඇතිවෙන හැම සිතුවිල්ලක් දිහාම එකපාර බලන්න ගියොත් වෙන්නේ මොකක්ද? අර සිතුවිලි කුණාටුවේ අතරමං වෙන එක. ඒ නිසයි මූලාශ්‍රයම යෝජනා කරන්නේ ඔහු මුලින්ම ආනපාන සතිය වගේ මූල කර්මස්ථානයක්, ඒ කියන්නේ තමන්ගේ මූලික අවධානය යොමු කරන අරමුණක් තෝරාගෙන ඒකේ සිත පිහිටුව ගන්න ඕනේ කියලා. එතකොට හිත විසිරෙන සිතුවිලි බාහිර අරමුණු විදියට, ඒ කියන්නේ තමන්ගේ ප්‍රධාන කාර්යයට බාධා කරන දේවල් විදියට සලකලා මගහරිනවා. මේක පැහැදිලිවම අවස්ථාවට ගැලපෙන උපක්‍රමයක් නේද? ඔබ කියන අපන්නක පටිපදා වගේ ගැඹුරු ප්‍රතිපatti හරියන්නේ මාර්ගයේ ඉහළට ගිය කෙනෙකුට. ආරම්භයේදී අවශ්‍ය වෙන්නේ පරණ පුරුදු කඩන්න ප්‍රබල උත්සාහයක්. අර ව්‍යාග්‍රයාගේ කතාව ඊටාම බලගතුයි. ඒකෙන් පැහැදිලිවම පේනවා අවස්ථාව නොබලා යමක් කිරීමේ අනතුරු හැබැයි මම තර්ක කරන්නේ මේ මානසික ක්‍රියාවලිය දෙස බැලීම කියන්නේ එවැනි ශිල්පයක් යොදවීමක් නොවේයි. එය හුදෙක් සිදුවන දේ දෙස බැලීමක් පමණයි කියන එකයි. අපි විතර්ක ඒ කියන්නේ සිතුවිලි වල ස්වභාවය ගැන තව ටිකක් කතා කරමු. මූලාශ්‍රයට අනුව සීලුම විතර්ක හටගන්නේ Tamangeම කෙලස් මුල් කරගෙන. එහි කියවෙනවා Taman තුල කෙලස් බහුල බව නිසා හටගත්තේද යමක් ඒ හට ගැනීම නිසාම පහළවන සූක්ෂම විතර්කයක් වුවද අර Taman මවාගත් දේ ඔප්පු කිරීමට සාක්ෂි දීම පිණිස පහළ වෙනවා කියලා. එහෙමනම් ආරම්භකයෙක් වෙන්න පුරලන් ප්‍රවීණයෙක් වෙන්න පුළුවන් හැම විතර්කයක්ම Tamanගේම නිර්මාණයක් විදියට දකින්න එක හැම වෙලෙම කරන්න ඕන දෙයක්. ඔබ කියන විදියට ඒක බාහිර දෙයක් කියලා ලේබල් කරන එක සැබෑ ප්‍රශ්නෙන් පැනලා යනවා වගේ වැඩක් නේද? ඒකෙන් වෙන්නේ Tamanගේම සිතේ ක්‍රියාකාරීත්වය ගැන මුලින්දම වැරදි චිත්‍රයක්ම වගන්න එක නෙවෙයිද? ආරම්භකයෙකුට මේ ඔක්කොම මගේ කියලා බදාගන්න ගියොත් වෙන්නේ දිය ගිලෙන එක. ඒ නිසා බාහිර අරමුණක් කියලා ලේබල් කරන එක දියේ ගිලෙන කෙනෙකුට පිදුරු ගහක් හරි අල්ලගන්න දෙනවා වගේ දෙයක්. ඒකෙන් යාට හුස්මක් ගන්නවත් ඉඩක් ලැබෙනවා. මූලාශ්‍රය මේක අනුමත කරලා තේනවා. අපි ඒක නිසා භාවනා කමටහන සකස් කරද්දී මූල කර්මස්ථානය සහ බාහිර අරමුණු කියලායි දෙකට කඩන්නේ. බාහිර අරමුණු හැමදාම බාධකයක් විදිහට තමයි යෝගාවචරයා දකින්නේ. මේක తాවකාලික උපක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් ඒ අධීරයේදී ඒක අත්‍යවශ්‍ය වළංගු මෙවලමක්. හරියට පිහිනුම් ඉගෙන ගන්න කෙනෙක් මුලින්ම පාවෙන බෝඩ් එකක් පාවිච්චි කරනවා වගේ පීනන් ඉගෙන ගත්තට පස්සේ ඒක අත්හරිනවනේ. හොඳයි. ඔබ ඔය මෙවලම් ගැන කතා කරන නිසාමයි මට මේ ප්‍රශ්නෙත් මතුවෙන්නේ. වීරිය සහ උපේක්ෂාව කියන්නේත් මෙවලම් දෙකක්. එතකොට ඔබ කියන විදිහට ආරම්භකයා පාවිච්චි කරන්න ඕනේ වීරිය කියන මෙවලමද උපේක්ෂාව කියන මෙවලම පාවිච්චි කරන්න ඕන ප්‍රවීණයාද මට නම් පේන්නේ නිවැරදි මාර්ගය හැම වෙලේම ප්‍රතික්‍රියාශීලී නොවි මධ්‍යස්තව ඉන්න එකයි කියලා. මූලාශ්‍රය සඳහන් වන අර අපන්නක ප්‍රතිපදාව හෙවත් අවිරුද්ධ ප්‍රතිපදාවෙන් අවධාරණය කරන්නෙත් ඒකමයි 550 ජාතකයේ එන කාන්තාරය තරණය කරන තවලම් කතාවේ යක්ෂයා මවපු මිරිංගුවලක නොරෙවටි නොසැලී එකම මාර්ගයේ ගමන් කරපු නායකයා තමයි පිරිස බේරගත්තේ. ඒ වගේ මේ ගමනේදිත් ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම මේ උපේක්ෂා සහගත නොසැලෙන පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. ඒක විශ්වයයි. එතනදී මට පේන්නේ වෙනස් චිත්‍රයක්. මූලාශ්‍රයේ පැහැදිලිවම විවිධ අධ්‍යර ගැන කතා කරනවනේ. සිල්වත් වෙන්න, විසිරුණු හිත එකඟ කරගන්න, පරණ නරක පුරුදු අතහැරින්න, මුල් කාලයේදී අධික ප්‍රබල වීරියක් අවශ්‍ය බව ආරම්භ ධාතුව කියන වචනයෙන් මූලාශ්‍රයේ පෙන්වා දෙනවා. එතනම කියවෙනවා මුලදී විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. ඒක මහා විශාල යාන්ත්‍රණයක් කියලා. ඒ කියන්නේ හිත නිකම්ම එකඟ වෙන්නේ නේ. ඒකට සටනක් කරන්න වෙනවා. නමුත් මාර්ගය අවසාන භාගයේදී අවසාන පරිච්ඡේදයට යනකොට ඒ පුද්ගලයාට තියෙන්නේ මේ සිද්ධිය දිහා ඇත්ත ඇති සැටියට බලා සිටීමෙන්ම සිද්ධියෙන් විමුක්තියක් ලබන ගතියක් කියලාත් කියනවා. දැන් මේ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශ දෙකක් ගැන නේද? එකක් හබල් වගේ අනික රුවල් දාලා හුළඟට ගමන් කරනවා වගේ. ආරම්භක අධියරේදී තියෙන කුණාටුවට අවසාන අධියරේ උපේක්ෂා සහගත ක්‍රමවේදය යොදන්න බෑ. ඒක හරියට අත්තිවාරම දානකොට වහලේ උළු ගැන හිතනවා වගේ වැඩක්. ඔබ මතු කරන්නේ කාරණය සිත් ගන්නා සුළුයි. හැබැයි එතන තියෙන ප්‍රධාන ගැටලුව තමයි කෙනෙක් කොහොමද තීරණය කරන්නේ දැන් මම වීරය නවත්තලා උපේක්ෂාවට මාරු වෙන්න ඕන කියලා. ඒ සීමා නිර්ණය කවුද කරන්නේ? ඒක පුද්ගලයාට බාර දුන්නොත් බොහෝ දෙනෙක් කම්මැලිකම නිසා ඉක්මනටම වීරිය අතහැරලා මම උපේක්ෂාවෙන් ඉන්නේ කියලා Tamanම රවට්ට ගන්න ලොකු ඉඩක් තියෙනව නේද? ඒ නිසයි මම කියන්නේ මූලධර්මය වෙනස් වෙන්නේ නැහැ. හැම මොහොතකම බලන්නේ යුත්තේ උපේක්ෂා සහගතව. ඒක ආරම්භකයට අමාරු වෙන්න පුරුවන්. නමුත් මාර්ගය ඒකයි. ආ ඔබ මතු කරන්නේ ඊටම වැදගත් ප්‍රශ්නයක්. ඒ සීමාව කොතනද කියන එක. මම හිතන්නේ ඒක තමයි ප්‍රඥාව කියන්නේ නිවැරදි මෙවලම නිවැරදි වේලාවට පාවිච්චි කිරීමේ හැකියාව. මූලාශ්‍රයම ඒකට උත්තර දෙනවා. සිත විසිරෙනකොට, නීවරණ වලට යට වෙනකොට එතන අවශ්‍ය වෙන්නේ වීරියක්. සිත යම්තාක් දුරට එකඟ වුණාට පස්සේ සියුම් මානසික ක්‍රියාවලී නිරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ උපේක්ෂාවක්. ඒක හරියට වාහනයක් පදවනවා වගේ. කන්දක් නගිනකොට ඇක්සලරේටරේ පාගන්න ඕන. පල්ලමක් බහිනකොට බ්‍රේක් එක පාලනය කරන්න ඕන. හැම වෙලෙම ඇක්සලරේටරේ පාගන යන්න බෑනේ. හරි. අපි ඒ තර්කය තවදුරටත් ගෙනියමු චේතනාවේ ක්‍රියාකාරීත්වය පැත්තට. මෙතනදිවත් ඔය අවස්ථානුකූල කියන තර්කය වළංගු වෙයිද? චේතනාව කියන්නේ කර්මය. ඒ කියන්නේ හැම චේතනාවක්ම විපාක දෙමෝ. පිනක් හරි පවක් හරි විදිහට එකතු වෙනවා. එහෙමනම් චේතනාවන් ගැන නිරන්තර නුබින්දුණු සිහියකින් ඉන්න එක ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. විශේෂ අවස්ථා හරි ආරම්භක අවඩි හරි කියලා දෙයක් මෙතනට අදාළ වෙන්නේ නැහැ. මූලාශ්‍රයම කියනවා චේතනාව තමයි කර්ම බවටපත් වෙන්නේ කියන එක බෞද්ධයන් අතර වීජගණිත සමීකරණයක් වගේ කියලා. ඒ කියන්නේ ඒක 2යි 2යි 4යි වගේ নিরপেক্ষ සත්‍යයක්. ඒ නිසා හැම චේතනාවක් දිහාම එකම විදිහට එකම අවධානයෙන් බලන්න ඕන. ඔබේ කරුණ දකින්න විදිහට මම නම් සම්පූර්ණයෙන්ම එකඟ නෑ සමීකරණ එක වුණාට ඒකට යොදන සංඛ්‍යාව වෙනස් නේද මූලාශ්‍රය ඇතුළෙම චේතනාවන්ට මුහුණ දෙන ආකාරයේ විවිධත්වය ගැන සාකච්ඡා වෙනවා ආරම්භකෙක්, ඒ කියන්නේ සීලයක් පිහිටුවා ගන්න කෙනෙක් මුලින්ම අවධානය යොමු කරන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, බොරු කීම වගේ ගොරෝසු ස්ථූල චේතනා ගැන. එයාගේ සටන තියෙන්නේ එතන. නමුත් මූලාශ්‍රය විස්තර කරන විදිහට ධාන වඩපු ප්‍රවීණෙක් විශේෂයෙන් අදුක්කම සුඛ වේදනාව පවතින අවස්ථාවේ ඒ කියන්නේ සුයක්වත් දුකක්වත් නැති මධ්‍යස්ත මොහතක පැන නගින ඊටාම සූක්ෂම සයිමන් වෙලා අවලංගු කාසියත් බවට පත්වෙන චේතනායකේ කටයුතු කරන්නේ. ඒ චේතනා සාමාන්‍ය කෙනෙකුට අහු වෙන්නේවත් නැහැ. එහෙමනම් අවබෝධයේ මට්ටම අනුව අවධානය යොමු කරන චේතනාවල ස්වභාවයත් ඒවට මුහුණ දෙන ආකාරයත් පැහැදිලිවම වෙනස් වෙනවා. ඒක අවස්ථානුකූලයි. හැමදේටම එකම මිනුම් දණ්ඩ යොදන්න බෑ. මගේ තර්කය නම් විමුක්තිය යනු නිවැරදි මොහොත එනතුරු බලා සිටීමක් නෙවෙයි සෑම මොහොතක්ම නිවැරදි මොහොත බවට පත්කර ගැනීමක් චේතනාවක් පැන සෑම ක්ෂණයකම එය දෙස නොබැලීම හරියට ගින්නක් පැතිරෙනතුරු බලාගෙන ඉන්නවා වගේ වැඩක් එනිසා මේ ක්‍රමවේදයේ විශ්වීය නොවේයයි කීම යථාර්ථයෙන් පැන සඳහා දෙමු ලබන සහනයක් විතරයි සිතේ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් සිදුවන දෙයක් නිසා එය අවබෝධ කරගැනීමේ ක්‍රමවේදයත් නිරන්තර හා විශ්වීය විය යුතුමයි. මගේ සාරාංශයට වඩා ටිකක් වෙනස්. ඉලක්කය ඒ කියන්නේ විමුක්තිය විශ්වීය වුණත් ඊට ලැඟාවීමේ මාර්ගය සකස් වෙලා තියෙන්නේ අවස්ථාවට හා පුද්ගලයාට ගැළපෙන විවිධ ක්‍රමවේදයන්ගෙන්. සැබෑ ප්‍රඥාව තියෙන්නේ මූලාශ්‍රයේම විස්තර වෙන විදිහට ආරම්භයේදී දැඩි වීරියේදීම මැදදී සිත එකඟ කර ගැනීම සව අවසානයේදී සියලු දෙස උපේක්ෂාවෙන් බැලීම වගේ නිවැරදි මෙවලම නිවැරදි වේලාවට භාවිත කිරීම තුලයි. ඒක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් වගේ එයා හැම ලෙඩෙකුටම එකම බෙහෙත දෙන්නේ නැහැ. රෝගය අනුව රෝගියාගේ තත්ත්වය අනුව බෙහෙත් නියම කරනවා. ඇත්තම මේ දෘෂ්ටි කෝණ දෙකෙන්ම පැහැදිලි වෙන්නේ මානසික විමුක්තියේ මාර්ගය කොතරම් ගැඹුරු සහ සංකීර්ණද කියන එක එක පැත්තකින් සෑම මොහොතක්ම අවස්ථාවක් කරගන්නේ නොසැලෙන පිළිවෙතක අවශ්‍යතාවය පෙනෙනවා. අනෙක් පැත්තෙන් ඒ ගමන යාමට අවශ්‍ය ප්‍රායෝගික ප්‍රඥාව සහ අවස්ථාන කුයව මෙවලම් භාවිත කිරීමේ වැදගත්කම පැහැදිලි වෙනවා. අවසාන වශයෙන් මේ මූලික මූල ධර්ම කියන්නේ හැම විටම එකනැස යෙදිය යුතු තනිපිලිවෙතක්ද නැත්නම් අවස්ථානුකූල ප්‍රඥාවෙන් යුතුව භාවිත කළ යුතු මෙවලම් කට්ටලයක්ද කියන එක තවදුරටත් විමසා බලන්න මූලාශ්‍රයේ තියෙන කරුණෝ ඔබට මඟ පෙන්නාවි. ਵਿਚාරයට ඔබම සාදරයෙන් පිළිගන්නවා. අද අපි විමසා බලන්නේ අපේ දුකට හේතු වෙන මේ චේතනා විතර්ක සංඥා වගේ ගැඹුරු මානසික ක්‍රියාවලි සහ ඒවයින් මිදෙන මාර්ගය ගැනයි. අපේ මූලාශ්‍ර පදනම් කරගෙන නැගෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේක. මේ මානසික ක්‍රියාවලි තේරුම් මරගෙන දුකින් මිදීමේ මාර්ගය හැම මොහොතකම අනුගමනය කර යුතු විශ්වීය මූලධර්මයක්ද? එහෙම නැත්නම් ඒක භාවනාව වගේ විශේෂිත අවස්ථාවලට විතරක් සීමා වුණු ක්‍රමවේදයක්ද? මම පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ මේවා හැම වෙලාවෙම හැම අවස්ථාවකදීම ආදාළ වෙන මූලික සත්‍යයන් කියලයි. හැබැයි මම බකින්නේ මේ ගැඹුරු මූලධර්ම ඇත්ත වුණත් ඒවයි ප්‍රායෝගික යෙදීම ඒක තෝරගත් අවස්ථාවලට විශේෂයෙන්ම විධිමත් භාවනා පුහුණුවකට තමයි වඩාත්ම ගැළපෙන්නේ කියන එක. මගේ ස්ථාවරය මම පැහැදිලි කරන්නම්. මූලිකවම මගේ තර්කය පදනම් වෙන්නේ සරල දෙයක් මත. ඒ තමයි ඔබට ඥානාලෝකයේ කාලසටහන් ගත කරන්න බෑ. අපේ හිත හැම මොහොතකම යථාර්ථය ගොඩනගනවා. ඒ කියන්නේ සංස්කාර කරනවා. දුකට මූලිකම හේතුව ඒක. දුටුගැමුණු රජතුමාගේ අවසන් මොහොතේ නිම නොකල දාගබ සුදුරෙදි වලින් වහලා සම්පූර්ණ දාගබක් වගේ පෙන්නපු කතාවෙම පැහැදරේ නේද මේක භාවනාවට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි හිත නිරන්තරයෙන් වැඩ කරන විදිහ කියලා මූලාශ්‍රයේ සඳහන් වෙනවා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා ඒ කියන්නේ මහණෙනි මම චේතනාවම කර්මය කියලා කියනවා යන්නයි. ඉතින් චේතනාව කියන දේ 24 පැයම ක්‍රියාත්මක වෙනවා නම් ඒ ගැන සිහියත් 24 පැයම පවතිය යුතුයි. බාහ්‍ය දාරුචීරියට දුන්න ඩිටේ දිට්ඨමත්තං භවිසති දැක්ක දේ දැක්මක් විතරක් වෙන්න ඕන කියන අනුශාසනාව ඒක භාවනා කරනකොට විතරක් නෙවෙයි ඒක ජීවත් වෙන්න ඕන විදිය ගැන විශ්වීය උපදේශයක් හිතේ නිරන්තර පුහුණුවක් හ්ම් මම මේ කාරණේ දිහා බලන්නේ වෙනස්ම පැත්තකින්. මගේ මූලික තර්කය තමයි નિયම වේලාවට નિયම මෙවලම පාවිච්චි කරන්න ඕනේ කියන එක. මේ මූලධර්ම ගැඹුරු සත්‍යයන් බව මම පිළිගන්නවා. හැබැයි ඒවයි ප්‍රායෝගික භාවිතය අවස්ථානුකූලව විශේෂිත සූදානමක් ඇතුව කළ යුතුයි. බලන්න මූලාශ්‍රයම මේ කරුණු සාකච්ඡා කරන්නේ යෝගාවචරයෙකුගේ ගමනක් හැටියට. ඒක විශේෂිත මාර්ගයක්. භාවනා පුහුණුවේ විවිධ අවස්ථා ගැනත් කියවෙනවා. ආරම්භයේදී දැඩි වීරියක්, ඒ කියන්නේ ආරම්භ ධාතුව, ඊට පස්සේ ස්ථාවර බවක්, අන්තිමට උපේක්ෂාවෙන් යුතුව බලාගෙන ඉඳීමක්. එතනින් අපිට තේරෙනවා මේ වගේ ඉහළම මට්ටමේ පිළිවෙත් හැම වෙලාවම එකපාරටම පාවිච්චි කරන්න බෑ කියලා. උදාහරණයක් විදිහට අප්පන්නක පටිපදාව. ඒ කියන්නේ ක්ෂණිකව ප්‍රතික්‍රියා නොකර සිටීමේ ශික්ෂණය ගත්තොත්, ඒක එදිනිදා ජීවිතේ හැමතැනදීම යොදවන්න ගියොත්, ඒක අකර්මණ්‍ය භාවයකට හේතු වෙන්න පුළුවන්. සංඥාව මෙරිඟුවක් වගේ දකින්න නැත්නම් ඉන්ද්‍රිය ආරමුණක් විග්‍රහ කරන්න භාවනාවෙන් ලබා ගන්න සංසුන් එකඟ වුණු හිතක් අවශ්‍යයි. ඒක හරියට ශල්‍ය කර්මයක් වගේ පාලනය කරපු පරිසරයක කරන්න ඕන ගැඹුරු විදර්ශන අභ්‍යාසයක්. කාර්යබහුල දවසක් මැදි ඒකේ කරන්න හදන එක මේ එළවලු කපන්න ශල්්‍ය වෛද්‍ය පිහියක් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඒක ආකාරයක්ෂම විතරක් නෙවෙයි ප්‍රතිඵලත් අහිතකර වෙන්න පුළුවන්. ඔබ කියන විදිහට මේකට විශේෂිත කුසලතාවයක් අවශ්‍යයි කියන එකේ යම් තාර්කික බවක් තිබුණත් අපි චේතනාව ගැන තව ටිකක් ගැඹුරින් කතා කරමු. මූලාශ්‍රය චේතනාව හඳුන්වන්නේ මුළු වඩු මඩුවේම වැඩ මෙහෙවන ප්‍රධාන වඩු ශිල්පියාට. අනිත් හැම චෛතසිකයක්ම ඒ කියන්නේ තරහව ආසාව ද්වේෂය වගේ දේවල් පාලනය කරන්නේ මේ චේතනාව ඉතින් ඒ ප්‍රධානියා හැම වෙලාවෙම වැඩනම් අපිත් හැම වෙලාවෙම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ නේද? භාවනා කරන වෙලාවට විතරක් ඒ ගැන හිතලා අනිත් වෙලාවට ඒ වඩුමඩුවට ඕන දෙයක් කරගන්න දීලා ඉන්න පුනවන්ද? ඔබගේ තර්කය මම පිළිගන්නවා. ඒ වඩු ශිල්පියා නිරන්තරයෙන්ම වැඩ. හැබැයි ඒ ශිල්පියා කරන දේ පැහැදිලිව මැදහත්ව විනිවිද දකින්න නම් ඒ සඳහා පුහුණු කරපු ඇසක් ඕන. ඒ ඇස තමයි භාවනාවෙන් වර්ධනය කරගන්නේ. මූලාශ්‍රයේම කියනවා අකුසල කර්මයක් ඇති වෙන්න පෙර චේතනාව හඳුනා ගන්න ඕන කියලා. ඔය පෙර කියන ක්ෂණය අල්ලගන්න පුදුමාකාර සිහියක් අවශ්‍යයි. ඒක දෛනික ජීවිතේ කඩිමුඩියේදී නෙවෙයි භාවනාවේ එකඟ වුණු හිතකින් තමයි ලේසියෙන් අල්ලගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේදී අපි ප්‍රතික්‍රියා කරන්නේ චේතනාව පහළ වෙලා ක්‍රියාවක් බවට පත් වුණාටත් පස්සෙයි. ඒ ක්ෂණය හඳුනගන්න තමයි භාවනාවෙන් පුහුණු වෙන්නේ. ඒත් ඔබ කියන විදියට අපි නිස්කලංක කාමරයක විතරක් පුහුණු වුණොත් අපි ඇත්තටම ජීවිතයට සූදානම් වෙනවද? මුළු අරමුණම වෙන්න උන අවුල් ජාලයක් මැද උනත් සංසුන්ව ඉන්න පුළුවන් හිතක් හදාගන්න එක නේද? ඔබ කියන්නේ නවක පිහිනුම්කරුවෙක්ට කුණාටු සහිත මුහුදට පනින්න බෑ මුලින් සංසුන් තටාකයක පුහුණු වෙන්න ඕනි කියලාද? හරියටම. භාවනාව කියන්නේ සංසුම් තටාකය. ඒකේ කුසලතා වර්ධනය කරගත්තට පස්සේ තමයි ක්‍රමයෙන් ගැඹුරු මුහුදට යන්න පුළුවන්. එකපාරටම ගැඹුරු මුහුදට පැනනොත් වෙන්නේ දිය ගිලෙන එක විතරයි. ඔබේ බයියේගේ කතාව බලවත් ආදර්ශයක් මම එකඟයි. ඒත් ඒකෙන් නියෝජනය වෙන්නේ පිළිවෙතේ ඉහළම තලය. ඒක හැමෝටම විශ්වීය ආරම්භක ලක්ෂයක් වෙන්නේ නැත්තේයි කියලා පෙන්වන්න අපි සූත්‍රවල ඉන්න තවත් ප්‍රධාන චරිතයක් දිහා බලමු. අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා බුදුන් වහන්සේගේ ප්‍රධාන දායකයා. ඒත් මරණාසන්න මොහොතේදී සාරිපුත්ත හාමුදුරන්ගෙන් ස්පර්ශය විඥාණයෙන් වෙන් කරන හැටි අහලා මටයි මේක මීට කලින් අහන්න නොලබුණේ කියලා කඳුරු සලනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ නැද්ද මේක එදිනදා ජීවිතේට ලේසියෙන් යොදවන්න පුරුවන් සරල උපදේශයක් නෙවෙයි කියලා? ඒකට විශේෂිත මානසික සූදානමක් සහ අවස්ථාවක් අවශ්‍යයි. මම ඒ කරුණ දකින්නේ විනස් විදිහකක. අනාථපිණ්ඩික සිටුතුමාගේ කතාවෙන් පෙන්නේ ඒ ධර්මයේ තියෙන ගැඹුරු බව මිසක් ඒක උත්සාහ නොකළ යුතුයි කියන එක නෙවෙයි. අපි එදිනෙදා ජීවිතයේදී මේක අත්හදා බලන්නේ නැත්නම් අපි කරන්නේ දුකට හේතු පරණ පුරුදු ඒ කියන්නේ මූලාශ්‍රයේ කියවෙන ප්‍රපංච මානසික හැලී අලි නැවත නැවත තාවුරු කරන එක. අපි අරමුණ වෙන්න ඕනි බාහයට දුන්න ඒ උසස් මානසික తত্ত্বය අපේ අලුත් සාමාන්‍ය ස්වභාවයේ බවට පත් කරගන්නේ එක. භාවනා ආසනට විතරක් ඒක සීමා කරොත් ජීවිතේ වැඩි කාලයක් අපි පරණ පුරුදු වලටම වහල් වෙලා ඉඳීවි. ඒත් ප්‍රායෝගික අභියෝගය ගැන හිතුවොත් අපි විතර්ක එහෙම නැත්නම් සිතුවිලි ගැන කතා කරමු. මූලාශ්‍රයේ තියෙන බූමරැන්ග උපමාව ඊටම බලවත්. ඒ කියන්නේ සිතුවිලි එන්නේ පිටතින් නෙවෙයි. Taman තුලින්මයි ආයෙත් Taman ගාවට මෙනවා කියන එක. ඔබ කියනවා මේ දැක්ම හැම වෙලෙම පවත්වා ගන්න ඕන කියලා. ඕ මොකද එම නැත්තම් මොකද වෙන්නේ යෝගාවචරයා භාවනා නොකරන ඉතුරු කාලයේ පුරාවටම තමන්ගේ කෝපයට ආසාවට බාහිර ලෝකයට දොස් කියමින් ඉඳීවි අර මිනිස්යා නිසා මට කේන්ති ගියා අර දේ දැක්ක නිසා ආස හිතුණා කියමින් හැබැයි සත්‍ය තමයි ඒ හැමදේම Taman තුලම හටගත්තා කියන එක. මේක විශ්වීයව යොදවන්නම ඕන දැක්මක්. ඔබ කියන බූමරංග උපමාවම මම පිළිගන්නවා. හැබැයි ඒ බූමරංගේ යන්නේ කොහෙන්ද? ඒකේ ගමන් මඟ මොකක්ද? ඒක ආයෙත් එන්නේ කොහොමද කියලා පැහැදිලිව දකින්න නම් සංසුන් මනසක් අවශ්‍යයි. ඒක තමයි භාවනාවෙන් ලැබෙන්නේ. මූලාශ්‍රයේ එන කොටියා නිර්මාණය කරපු කුමාරවරු තුන්දෙනාගේ කතාව ගන්න. ඒකෙන් පෙන්වන්නේ යථාර්ථය ගොඩනගෙන සංකීර්ණ බහුවදිර ක්‍රියාවලියක් මේක තමයි හරියටම අපේ හිත වැඩ කරන විදිය. හිතේ එක කොටසක් හිතුවිල්ලක ඇටසැකිල්ල මවනවා අපි හිතමු කවුරු හරි අපහාස කරපු මතකයක් කියලා. තව කොටසක් ඒකට තරහව වෛරය වගේ මස්ලේ එකතු කරනවා. තුන්වෙනි කොටස ඒකට පණ දෙනවා. ඒක අපේ ඔළුව ඇතුලේ ගොරවන මුර්ගෙක් බවට පත් කරනවා. අවසානයේදී ඒ කොටියා එයව මවපු අයවම කනවා. ওই වගේ සංකීර්ණ ක්‍රියාවලියක් විග්‍රහ කරන්න භාවනානියෝගියෙකුගේ එකඟ වුණු විමර්ශනශීලී මනසක් අවශ්‍යයි. ඒක එදිනෙදා වැඩක් කරන ගමන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලිත පරිසරයක කරන්න ඕන ගැඹුරු අභ්‍යාසයක්. ඔබගේ කොටියාගේ උබලාබරය ඊටාම හොඳයි. ඒත් ඒ සංකීර්ණ ක්‍රියාවලිය හැම තත්පරයකම අපි ඇතුලේ සිද්ධ වෙනව නේද? අපි ඊගෙන නොදැන ඉන්නවා කියන්නේ අපිම මවාගත්තු කොටියට අපිවම කන්න දෙනවා කියන එක. ඒ නිසා භාවනාවේදී වගේ ගැඹුරින්ම බැරි වුණත් ඒ ක්‍රියාවලිය ගැන අඩුම තරමේ මූලික අවබෝධයක්වත් එදිනෙදා ජීවිතේ පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. සංඥාව මිරිංගුවක්. ඒ කියන්නේ අපේ සංජානනයන් මායාවක් කියද දැකීම භාවනාවේදී ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් වෙන්න ඇති. හැබැයි එදිනෙදා ජීවිතේදී අපේ අදහස්, මත, විශ්වාස සියල්ල নিরপেক্ষ සත්‍යයන් නෙවෙයි කියලා නිතරම හිතේ තියාගන්න එක ඒ මූලධර්මයේම ප්‍රායෝගිකම යොදවනව නේද? ඒක ඒක එක විදිහක මානසික සෞඛ්‍ය ආරක්ෂණයක් වගේ. මානසික සෞඛ්‍ය රක්ෂණය කියන වචනය හොඳයි. හැබැයි උසස් ශල්‍ය කර්මයක් කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි හැමෝම මූලික සෞඛ්‍ය රක්ෂණය පිළිපදිනවා. ඒත් අපි හැමෝම ශල්‍යකර්ම කරන්නේ නැහැ. සංඥාව මිරිඟුවක් කියලා ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ වචන වලින් තේරුම් ගන්නවට වඩා එහා ගිය දෙයක්. ඒකට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගා ගන්න තමයි මූලික කර්මස්ථානයක් උදාහරණයක් විදිහට කායानुපස්සනාව අවශ්‍ය වෙන්නේ. මූලාශ්‍රයේ කියවෙන විදිහට මුලින් දැඩි වීරියකින් හිත අරමුණක පිහිටවලා ක්‍රමෙන් ඒ තුල ස්ථාවරත්වයක් ඇති කරගෙන ඊට පස්සෙයි මේ ගැඹුරු විදර්ශනාවට යොමු වෙන්න පුළුවන්. ඒ ක්‍රමානුකූල ගමන මගහැරලා එකපාරටම එදිනෙදා ජීවිතයේදී මේ උසස් මූලධර්ම යොදවන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ ව්‍යාකූලත්වයක් ඇතිවෙන එක විතරයි. ඒක හරියට වෛද්‍ය ශිෂ්‍යයෙක්ට පළවෙනි දවසම හෘද සැත්කමක් කරන්න දෙනවා වගේ වැඩක්. මට හිතෙන්නේ අපි එතනදී එකඟ වෙන්නේ නෑ. මගේ අදහස නම් මෙම මාර්ගයේ හරය වෙන්නේ හැම මොහොතකම සංජානනය සහ චේතනාව පරිවර්තනය කිරීම. අපි සාකච්ඡා කරපු මූලධර්ම භාවනා 80කට සීමා වෙන්නේ නැහැ. ඒවා මනස ක්‍රියා කරන විදිය සහ ඒක නිදහස් කරගන්න පුළුවන් විදිය ගැන විශ්වීය සැලැස්මක්. මේවා අවස්ථානුකූල ශිල්පීය ක්‍රම කියලා සැලකුවොත් දුක්ඛ ගැටලුවේ මූලික සහ ਸਰව ව්‍යාප්ත ස්වභාවය අපිට මඟහැරෙනවා. දුකට හේතු වන මානසික ක්‍රියාවලි 24 පෑයම ක්‍රියාත්මක නම් එයින් මිදීමේ පිළිවෙතත් 24 පෑයම ක්‍රියාත්මක විය යුතුයි. ඉදිරිපත් වූ ගැඹුරු සත්‍යයන් නිවැරදිම වටහා ගන්නත් යොදවන්නත් විශේෂිත පරිසරයක් සහ පූර්ණ මනසක් අවශ්‍යයි කියලා මම නැවතත් අවධාරණය කරනවා. මේවා දෛනික ජීවිතයට දෙන සරල උපදෙස් නෙවෙයි කැපවුණු යෝගාවචරයෙකුට දෙන උසස් මෙවලම්. මෙම මාර්ගය ක්‍රමානුකූලයි. මූලාශ්‍රයේ සඳහන් වෙන විදිහටම ආරම්භක වීරියේ ඉඳන් ස්ථාවරත්වයට එතනින් උපේක්ෂාවට යන ගමනක් తీරවා. ඉතින් විවිධ අවස්ථා සහ සන්දර්භවලට විවිධ පිළිවෙත් ගැලපෙලවා. ඒවා ਵਿਚාරයකින් තොරව හැමතැනම යොදවන්න උත්සාහ කරන එක ඒවායේ අරමුණු සහ ගැඹුර වරදවා වටහා ගැනීමක්. කොහොමුණත් මේ දෘෂ්ටි දෙකෙන්ම අවධාරණය වෙන්නේ අපේ අභ්‍යන්තර සිතුවිලි සහ චේතනා ලෝකයත් අපි විඳින දුකත් අතර තියෙන ගැඹුරු සම්බන්ධය. මගේ ස්ථාවරය නම් ඒ සම්බන්ධය හැම මොහොතකම පවතින නිසා ඒ ගැන අවධානයත් හැම මොහොතකම පැවතිය යුත්තේ කියන එකයි. ඒක විශ්වීයව යොදවත්, අවස්ථානුකූලව යොදවත්, මනසේ නිර්මාණයන් අවබෝධ කර ගැනීම තමයි මේ මාර්ගයේ කේන්ද්‍රීය අංගය කියන එක මේ මූලාශ්‍රයෙන් පැහැදිලි වෙනවා. මගේ ස්ථාවරය නම් ඒ අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය කුසලතා, ක්‍රමානුකූල පුහුණුවකින් සහ සුදුසු පරිසරයකදී වඩාත් ඵලදායීව වර්ධනය කරගත හැකි කියන එකයි. මෙම මූලධර්ම එකිනෙක හා සම්බන්ධ වන ආකාරය පිළිබඳව මෙම මූලාශ්‍රය තුල තවත් බොහෝ දේ ගවේෂණය කිරීමට ඉතිරිව තිබෙනවා.